කලේ ඒ විසාක උපාසකතුමා ධම්මදින රහත් තෙරණින් වහන්සේට ඉදිරිපත් කරලා ප්‍රශ්න ප්‍රශ්නයක් සහ ඒ ධම්මදින රහත් තෙරණින් වහන්සේ ඉදිරිපත් කරන ලද පිළිතුරක් එකින් එක දවසේ මාතෘකාවට තබා ගන්න එකයි. ඉතින් ඒ දිගටම මේ චතුරාර්ය සත්‍ය සම්බන්ධව එක් නැත්නම් සම්බුද්ධ දේශිත ප්‍රධාන ඉගැන්වීමක් සම්බන්ධ කරගෙනයි ඉදිරියට යන්නේ. මොකද්ද මේ දුක්ඛ සත්‍ය කියන්නේ? මොකද්ද සමුදය නැත්නම් හේතුව වෙන්නේ? ගිය පාර අපි සාකච්ඡා කරේ ඒක නිරුද්ධ වීම, ජීවියාම, වැයවියාම පිළිබඳව නිරෝධ සත්‍යයි අද විසාක උපාසකතුමා අහනවා මේ ශාසනයේ ඒ නිරෝධ ගාමිනී ප්‍රතිපදා වශයෙන් සඳහන් කරන වචනයක් තියෙනවා නිරෝධ ගාමිනී ප්‍රතිපදා නිරෝධ ගාමිනී ප්‍රතිපදා කියලා මොකද්ද මේකෙන් අදහස් කරන්නේ කියලා. එතකොට ධම්මචින්න රහතන් වහන්සේ අයමේව කෝආවුසෝ අදිවට්ටංගිකෝ මග්ගෝ සියතිදං සම්මාදිට්ඨි සම්මාදංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි වශයෙන් ඒ සර්වචන් වහන්සේ අනිකුත් තැන්වල දේශනා කරන ලද කොටස මේ ප්‍රශ්නට පිළිතුරු වශයෙන් ඉතිරි කියනවා. ඉතින් අද දවසේ අපිට ඒ නිසා මාතෘකා වෙන්නේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයයි එහෙම නැත්නම් මධ්‍යම ප්‍රතිපදාවයි එහෙම නැත්නම් අපි දන්න සම්මා දිට්ඨි සම්මා සංකප්ප වශයෙන් දක්වන මේ මාර්ගාංග අටයි. ඉතින් මේක කවුරුත් වගේ අහලා තියෙන දෙයක්. ඒ වගේම ගැඹුරක් වශයෙන් ශාලකන දෙයක්. ඒ මොකද චරවචනාංශී මේ ලෝකයේ තියෙන ඒකාංකට විෂම තත්ත්ව යථා පරිදි තේරුම් අරගෙන ඒ ගැළවීමක් සොයාගෙන ගිහිල්ලා ඒක Taman සාක්ෂාත් කරගෙන ඒ ගැළවීම අනික් අයට පෙතක් වශයෙන් සීතියමක් වශයෙන් සමීකරණයක් වශයෙන් ඉදිරිපත් කිරීමට ගත්ත ප්‍රයත්නය තමයි ඔය ආර්ය අෂ්ටාංග මාර්ග වශයෙන් දක්වන්නේ. ඒකට මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කාටත් ජලපෙන සර්වචනාංශ විසින් හොඳයි ඉදිරිපත් කරන ලද පිළිතුර. ඉතින් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ පවා සංඛතයක් බව මතක තියාගන්න. සර්වචන් වහන්සේ විසින් සකස් කරන ලද්දක්. නමුත් සර්වචන් වහන්සේම ඒක සැකහැර ගැනීම සඳහා සැකහැර දැන ගැනීම සඳහා කියනවා මේ ලෝකේ සංකත ධර්ම තියෙනවා. ඒ කියන්නේ මනුස්ස මනස විසින් සකස් කරන ලද ධර්ම තියෙනවා නම් ඒවයි තියෙන ශ්‍රේෂ්ඨම සංකතය තමයි ආගස්ඨාංග මාර්ගය කියලා. නමුත් ඒකත් මතක තියාගන්න ඕනේ. මේ ගහක පළව ගන්න විදියක් එහෙම නෙවෙයි. ස්වභාවික සංසිද්ධියක් නෙවෙයි. ඒක සර්වඥාන්සේ අනිකුත් ආර්ය සත්‍ය තුනට සාපේක්ෂව කවුරුරේ අහුවත් මේක මොකද්ද මම මේක ටික දැනගත්තා පස්සේ කරන්න ඕනේ කියලා අහුවොත් අඩුම වැරදි ප්‍රමාණයක් හැදිලා අඩුම වැරදි ප්‍රමාණයක් යටිපහුව වෙලා ඉස්පත් කරන්න පුළුවන් සමීකරණ. ඉස්පත් කරන්න පුළුවන් සිටියම්. ඉස්පත් කරන්න පුළුවන් පෙත. ඒ නිසා ඒක යම් ප්‍රමාණයකට අපිට සංනිවේදනය කරන්න පුළුවන්. යම් ආකාරයකින් ඒක ස්වභාවික වුණා නම් එහෙම නැත්නම් සංස්කෘතියක් නොවුණා නම් අපිට මොනම තාලකින්වත් සංවේදනය කරන්න බෑ. අපිට ඒක සූත්‍රමය ඥාන වශයෙන් වචනෙට දමන්න බෑ. චින්තාමය වශයෙන් කල්පනා කරන්න බෑ. ඒක නිසා ඒක යොමුවක් ගුණයක් එහෙම නැත්නම් උපනායනයක් කරන්න බෑ. දැන් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන යම් ප්‍රමාණයක ඒ සූත්‍රමය වශයෙන් දැනගන්න චින්තාමේ වශයෙන් කල්පනා කරන්න පුළුවන් ගැතියක්. ඊට පස්සේ එකින් එකට යොමු කරන ගැතියක් ඇවිල්ලා තියෙන මේකේ තියෙන සංකත ස්වභාවය නිසා. එනිසා මේක හොඳ වැරද හොඳ නරක දෙකම තියෙනවා. දැන් මේ සංකත සම්මාදිච්ඡය නැත්නම් ලෞකික සම්මාදිච්ඡය හොඳට පුහුණු කරලා පුහුණු කරලා කටපාඩම් කරලා කටපාඩම් කරලා හිතලා බලලා අන්වේ ඥාන වලට සලකලා බලලා ඒ කෙලවැමිනෙනකොට ඒක ලෝකෝත්තර සම්මාදිට්ඨිය බවටපත් වෙනවා සම්මා ආර්ය අෂ්ටාංග මාර්ගය බාටපත් වෙනවා මධ්‍ය ප්‍රතිපදා බාටපත් වෙනවා ඒක විස්තර කරන්න බෑ ඒක එතකොට වචනපතේ ඉක්ම වෙනවා ඒක සංනිවේදනය කරන්න බෑ ඒකේ පුද්ගලයාට වැටහෙනවා එතකොට මේ පුද්ගලයාගේ ඒ ආත්ම දෘෂ්ටි ගැළවිලා පිරිසුදු භාවයටපත් කරනවා ඉතින් අපිට මේ සාකච්ඡාවකදී බණකදී නැත්නම් සර්වචනාසේ දේශනා කරපු දයක් වශයෙන් ඉගෙන ගැනීමේදී ඒ අර සංකත කොටස තමයි ආදාහ කරගන්න වෙන්නේ. ඉතින් ඒ වාර අනෙකුත් ලෝකයේ අපි අන්ධ පුතක් යනව හෝ කල්යාණ පුතක් යනව දැනට දාගෙන තියෙන හොඳයි කියලා හිතන හිතසුව තලකනවා කියලා හිතන සංකත අයින් කිරීම සඳහා මේක වාංගු කරන්න ගන්නවා. මේකට වාංගු කරලා තමයි අපි දැනට ලෝකේ අපි ළඟ තියාගෙන අපේ අර්ථ සිද්ධිය සැලකීම සඳහා මේ මේ දේවල් හොඳයි කියලා අපි සකස් කරගත්ත ගොතල තියාගත්ත හැඩ ගහගත්ත දේවල් තියෙනවානේ. ඒවා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයට කියලා තමයි වාංගු කරන්නේ. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගය බොහෝම විනාශ වෙන සුළු දෙයක් පුද්ගලයාගේ ජීවණයෙන් ජීවණයට යනකොට ඒ වගේම පුද්ගලයාගෙන් පුද්ගලයාට ඒකේ ක්‍රියාශක්තිය වැඩගෙන හැට වෙනස්. නමුත් සර්වචනාංශයේ සීළු මානවයට පිළිගන්න පුළුවන් විදිහට මේ අට අංගයක් කරලා දේශනා කරලා තියෙනවා. ඉතින් අපි මේ උත්සාහ කරනකොට එක එක කෙනෙක් එක තේරුම් ගන්න හැටි වෙනස්, ප්‍රයෝජනයට ගන්න හැටි වෙනස්, ඒ වගේම පටන් ගන්න හැටි වෙනස්. කෙසේ නමුත් මේ ආර්ය අෂ්ටාංග මාර්ග නැත්නම් නිරෝධ ගාමිනී පටිපදා කියනකොට ඒක සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියලා මුලින්ම තියෙන්නේ ප්‍රඥාව දනවන අංග දෙකක්. ඊගාට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියලා කියන්නේ ආජීවයේ සීලේ හා සම්බන්ධ කර්ම තුනක්. ඊගාට සම්මා වායාම සම්මා සති සම්මා සමාධි වශයෙන් දක්වන්නේ සමාධි අංග. ඉතින් අර මේ තාකල් සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම දිගේ මෙතෙන්ට එනකොට අපි ආවේ ශීල සමාධි ප්‍රඥා කියන සම්ප්‍රදාන කූල පියවරි. එලේ. එහෙම නැත්නම් අනුපූර්ව ක්‍රමේ. දැන් මෙතෙන් එනකොට ඒ අනුපිළිවෙලත් ප්‍රඥා ශීල සමාධි කියන විදිහට වෙනස් වෙලා ප්‍රඥා මුලට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේකත් අපිට මේ රේඛීය ක්‍රමයේ තර්ක ක්‍රමයේ ඇයි මෙහෙම වෙන්නේ කියලා හිතන්න බෑ. ඉතින් අදාහගන්න එක තමයි තියෙන්නේ. ඒක එහෙම වුණේ නැත්තම් වෙන්න බෑ. ගමනේ පැහැදිලි වෙනසක් වෙන්නේ නෑ. නිසා සර්වචනස මෙතෙන් දෙනකොට ප්‍රඥාව විශ්සර කරලා තියෙනවා. ඒ ප්‍රඥා අංග දෙකෙමුත් මුලින්ම කියලා තියෙන්නේ සමාධිත්‍ය ඒකත් අන්න ප්‍රසිද්ධ කාරණාවක්. මේක සර්වචනාංශේ දැන දැන දැක දැක කාටත් ප්‍රයෝජනීය සලකලා එහෙම නැත්නම් වැඩ ගන්න නම් මෙහෙම වෙන්න ඕනෑ කියන එක සලකලයි සම්මා දිට්ඨිය ඉෂර කරලා තියෙන නිසා ආයස්තංග මාර්ගයේ ඉහළ කෙළවරට යනකොට ඒක පඤ්ඤාවත් අසයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස කියන විදිහට මේක කොච්චර වෙන්නේ අදාළ වෙන්නේ දිරව ගන්න පුළුවන් වෙන්නේ රසවත් වෙන්නේ ප්‍රඥාවන්තයර විතරයි. අනිකත්තන්ට ඒක ප්‍රත්‍යක්ෂ වශයෙන් ඕජාව රස බැලමින් රසවත් නැති උනාට කටපාඩම් කරගන්න පුළුවන්. සූතමේ වශයෙන් පොතේ දනු වශයෙන්. සමහර විටක කල්පනා කරන්න පුළුවන්. ඉතින් එහෙම කල්පනා කරනකොට බොහෝ විට ඇයි මේ ප්‍රඥාව මුලින් තියලා තියෙන්නේ? ඇයි මේ බුදුහාමුදුරුවෝ තව සංකතයක් හදලා ලෝකෙට එකතු කරුවේ මෙච්චර සංකත වලින් සංකීර්ණ වෙලා තියෙති. එතකොට කොහොමද මේ සංකතයෙන් අසංකතයකට මාරු වෙන්නේ කියලා චින්තාමේ වලින් විශාල පටලවිලි ඇති කර ගන්නවා. ඒක තමයි අසුතවත් පුතඥයාගේ හැටි. සුතවත් ආර්ය ශ්‍රාවකයා එනතන කල්යාණ සත්පුරුෂයා ආයස්ථාංග මාර්ගය හෝ සම්මාදිට්ඨිය පාවිච්චි කරන ප්‍රෝජනේ සලකලා තමයි. හැම වෙලාවෙම තමන්ගේ හිතේ තියෙන සැකයක් දුරු කර ගැනීමට මිස අලුතෙන් සැකයක් හදාගන්න නෙවෙයි මේ සම්මාදිට්ඨිය ඉදපත් කරලා තියෙන්නේ. ඉතින් ඒකෙන්ම දැනගන්න පුළුවන් කෙනෙක් මේ ධර්ම මාර්ගයේ ඉනහා වෙවි ඉදිරියට යනවාද නැත්නම් මේකත් කොල්කටු මාලයක් වදමල් මාලයක් එහෙම නැත්නම් කටුටුමක් කරගන්නවා. ඉතින් ඒකට හේතුව මේ සම්මා දිට්ඨිය හෝ සම්මා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ප්‍රයෝජනේ සරකලා භාවනා පේශවතර විනුවට කල්පනා කරලා චින්තාමේ වශයෙන් ආඩම්බර වෙන්න හැදුවොත් අර අමාරු වැඩක්. ඒ නිසා කියන්න පුළුවන් මේ චින්තාමය වශයෙන් යන කට්ටිය වැඩෙන බොරු වලවල් කියලා. ඒගොල්ලෝ ඒව ගැන කරන ප්‍රකාශන සහ ඒව හොයන්න හදන ක්‍රමී භාවනාවෙන් තොරව පොත්පත් පෙරලා අරයා මෙහෙම කිව්වා මෙයා මෙහෙම කිව්වා මටත් මේ මෙතනයි කියලා කිලෝරක් නැතුව කිස්තරන තර්ක හොයනකොට පේනවා මෙහෙම මිත්‍රය ආශ්‍රය කරන්න හොඳ නැහැ කියලා. ඒ කච්චි නෙවෙයි අපි ආශ්‍රය කරන්න ඕනේ. අපි ධර්ම මාර්ගය යනකොට මේක ප්‍රයෝජනීය කරලා තමයි හිත හැලු කරගත්ත කෙනෙක්. මේක ප්‍රයෝජනයක් සලකලා හිත විමුක්තියටපත් කරගත්ත කෙනෙක්. ඉතින් අද බැලුව බැලමට එහෙම එකක් පිට නෑ. හැමතැනම ධර්ම කාරණාවක් කියලා තිබු ගමන් ඒක පටලවා ගන්නවා. වැඩි වැඩියෙන් කාරණා කරගන්න වැඩ ගන්න වැඩි වැඩියෙන් පටලවා ගන්නවා. ඒ කියන්නේ ප්‍රයෝජනය ඉක්මවලා ගිහිල්ලා. ඉතින් ඒ අනුව ගන්නකොට සම්මාදිට්ඨිය උඟාක්ම තාර්කික මේ මේ පාක්‍යන්නේ රැඩිකල් වාදී කියලා කියන්න පුළුවන්. හරිම විප්ලවීයයි. ඒ නිසා ආගමකට දරන්න බැරි තරම් කියලා කියන්න පුළුවන්. ආගමකට අපි ලෝක සම්මත ක්‍රමෙට කියන ආගමකට දරන්න බැරි තරමයි සම්මාදිට්ඨිය. ඒ නිසා කෙනෙකුට කියන්න පුළුවන් මේ ලෝක සම්මත ආගමෙන් ධර්මයෙන් වෙන් කළ දැනගන්න තැන මේ සම්මාදිට්ඨිය ඉන්ද්‍රකීයක් වගේ හිට ගන්නවා. පහන් කනුවක් වගේ හිට ගන්නවා. ඒක ගැන කියන කතා වලින් ඒක අවුල් කරගෙන ඒක කරදරයක් කරගෙන තර්ක කරන කෙනාට දැනගන්න පුළුවන් මෙයා මේ ආගම සදාචාරයේ ඉස්සර කරගෙන කාර්ය වෙන කෙනෙක් කියලා. යම් කිසි කෙනෙක් එහෙම කරදර තියේදී සම්මාදිතේ තේරුම් ගන්න තමන්ගේ ජීවිතයට උදව්වක් මෙහෙම නැත්නම් සිනේහනයක් පාඩපත් කරගන්නවනම් අන්න දැනගන්න පුළුවන් මේ මනුස්සයා ඒක අත්දකලා තියෙනවා. අත්දකින්න උත්සාහ කරනවා කියලා. එනේ මේ පදනමේ ඉඳලා අපි බලමු භාවනා යෝගාවචර ජීවිතයකට අපි කොහොමද මේ සම්මා දිට්ඨිය මුල් කරගන්නේ කියලා මේ අනුගයිත සූත්‍රයේදී ਸਰවත්‍ංශ සඳහන් කරනවා පංචේ භික්ඛවේ අංගේ අනුගයිත සම්මා දිට්ඨි චේතෝපල චේතෝපල විමුක්තියයි චේතෝපල චේතෝපලාච හොති චේතෝපල විමුක්තියච පඤ්ඤාපලාච හොති පඤ්ඤාපල විමුක්තියච මානමේ දැනට තමන් ළඟ තියෙන සම්මාදිට්ඨිය කොයි තැනක හරි කවන්නේ ඒක පස්සාකාරයකින් අනුග්‍රහ කළොත් ඒක තන වඩා ගත්තොත් ඒක සප්පාය සපකරනු සලසුවොත් ඒ සම්මාදිටිය ඵල ඥානයකට මාර්ග ඥානයකට හෝ ඵල ඥානයකට සමත පැත්තේ හෝ ගස්ස පැත්තේ تعلق කරනවා. ඉතින් ඒ සඳහා නිතරම අනුග්‍රහිත පහේදී ශීලය එමෙන්න නිතරම තමන් තමන්ගේ සීලය ආවර්ධනය කරමින් වඩා වැඩි සීලයකට අධි සීලයකට නිතර එළඹී පෙළඹී වාසය කරන්න ඕනේ. නැතුව තමන් ඉන්න සීලයේ මෙත්තයි වෙනවා නම් ඒකේ චිත්ත කබල ආදි වශයෙන් කරන හිල් වෙච්චි, කලල් වැටිච්චි, හම් වැටිච්ච, ඉරිච්ච, දිරච්ච தත්වකටපත් වෙනවා නම් එතකොට සම්මාදිට්ඨිය මලකට ගන්න ගන්නවා. සීලෙන් නිතරම අධි සීලයක් වඩපත් කරගන්නවා. ඒක නිතර කල්පනා කරනවා. ඊගාට සුතය. සුතය කියලා කියන්නේ අහුම්කම් දෙන ගතිය. බණ අහනවා කියන එකයි. එහෙම නැත්නම් දැන් කාලේ කියන්න පුළුවන් හොඳට ඒ වගේ සඳහා ලියවිච්ච පොත්පත් ධර්ම සාකච්ඡා ධර්ම සාකච්ඡා තමයි වෙනම කියන අසුතේ තමයි මෙතන කියන්නේ ඊගාට කියන සාකච්ඡානුකයිතේ සාකච්ඡානුකයිතේ කියලා කියන්නේ <clears throat> අපේ පැරණි සම්ප්‍රදාය හැටියට කාමතාංශුද්ධ කරනවා. එහෙම නැත්නම් තමන්ට ඇති ශකසයිත දෙයක් ප්‍රසිද්ධ සභාවකාරී කමන්නේ ආස්ථා ලැබිච්චාම අහලා ධර්ම සාකච්ඡායි සුද්ධ කරගන්න. මේ විදිහට තමයි මේ මූල ධර්මය සහ උත්තර ගත්තට පස්සේ සමත සමාධි, සමත අනුගායිත විපස්සනා අනුගායිත කියලා සමාධිය වඩනකොට ප්‍රඥාව වඩනවා. මෙන්න මේ විදිහට තන වඩාගෙන යනකොට දැනලා තියෙන සමාධිය ඉහළ ඉහළ තත්ත්වවලට, පිරිසිදු තත්ත්වවලටපත් වෙනවා. ඒ අනුව ඒ අනුකහිත සූත්‍රයට අටුවා සපේන අටුවාචාරින් වහන්සලා පෙන්නනවා සමාධිති පහක් පෙළ ගැහෙනවා කෙනෙක්ගේ එහෙම නැත්නම් කල්යාණ සත්පුරුෂය. පළවෙනියම තියෙන සම්මාදිට තමයි කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය කියන්නේ හොඳ දේ කෙරුවොත් හොඳ ප්‍රතිඵල ලැබෙනවා නරක දේ කෙරුවොත් නරක ප්‍රතිඵල ලැබෙනවා කියන මූලික සම්මාදිට්ඨිය. ඉතින් මේ සම්මාදිට්ඨිය ඒකට කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය කියනවා. තමන්ගේ කර්මය තමන් සොකීය කොට ඇත්තේ. ඒ කර්මය තමයි අපිට කම්මස්සකෝමි කම්මදායාදෝ කම්මයෝනි කම්මබන්දු කම්මපටිආරණෝ යම් කම්මං කරිස්සාමි චත්තර දායාදෝ භවිස්සාමි කියලා අපිට තමයි කර්මය දායාද කරන අපි ඉන්නේ ඥාති කරගෙන ඉන්නේ කම්ම දායාදෝ කම්ම යෝනි කර්මයේ මූලයේ ආරම්භයේ යෝනිය කරගෙන බන්දු ජාති මිත්‍ර කරගෙන මේ කර්මයේ විතරමයි අපිත් එක්ක එකට ගමන් කරන්නේ. ඒ නිසා අපි දැනට යම කර දුකකට හෝ සැපකටපත් වෙලා කියනවනම් ඒක කාගවත් දෝෂයක් නෙවෙයි. අනිකුත් ඒවල් අවශේෂ කාරණා වෙනවා. අපිම පෙරකල කර්ම කියලා. ඒ කර්මය සහ කර්මඵලය. ඇදහිම තියෙන කට්ටියට ඒක තියෙනවා නම් ඒක ඉස්පතු වෙනවා නම් හිතක ඒක එළඹෙනවා නම් ඒකට ඒකේ නාට ලැබෙන වෙනස වැටහෙන කාරණාව තමයි සදාචාරය. කම්පිටි කෙනෙකුට කලකල දේ පළපළ දේ කියන එක වැටහෙනවනම් එයා දන්නවා අපි කරන කිසිම දෙයක් අහ කියන්නේ මොන්නම දෙයක්වත් අහ කියන්නේ ඒ උදාහරණයක් වශයෙන් කියනවා පොල් ගහ වගේ පොල් ගහේ ඔක්කොම දේවල් ප්‍රොජෙක්ට් කරනවා මොනම දෙයක්වත් ඒකේ අහක දාන දෙයක් නැහැ. ඒ වගේ තමයි අපි කරන කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම එකක්වත් හංගන්න බෑ. එකක්වත් ප්‍රයෝජන නොදී යන්නේ. ඉතින් එහෙම පිළිගත්තට පස්සේ ඒක නදා ගන්නවා මත්තේහි. විවේක බුද්ධියක් සපක් විමුක්තියක් ලබන්න නම් මේ මොහොතේ ඒ විමුක්තියට බාධා වෙන දේවල් කරන්නේ ඒ තමන් ලබන විමුක්තියට එනනම් බලාපොරොත්තු වෙන විවේකයට අනුගේ උදව් ඉල්ලනවා නම් කාගත් විමුක්තියට අත තියන්න එපා කාටවත් මේ කාදර කරන්න එපා. කා කාණිතයට කරදර කරමින් අනුන්ගේ මානසිකත්වයට අත තියමින් කවදාකවත් තමන්ගේ විමුක්තියක් හෝ විවේකයක් ලබන්න බෑ. ඒ නිසා ඒකම්මස්කතා ඥාන සම්මාදිට්ඨිය තියෙන කෙනා හැම වැඩක්ම කරන්නේ සදාචාරාත්මක බව කිමින් යුක්තව. ඒක සාමාන්‍ය ඇස්පල් මේ බලනකොට ඒ මනුස්සයා නැවතිල්ල වැඩ කරන මිනිස්සේ තමන්ගේ නිකුත් වෙන සද්දෙට පවා වග කියනවා. වැඩක් කරනකොට අනවශ්‍ය ශබ්ද කරන්න යන්නේ කම්මලක වැඩ කරත් භාවනා මධ්‍යස්ථානයේ කරත් ඒ වැඩෙන් වැඩේ කරනකොට ශබ්ද නිකුත් වෙන කරන්න දෙයක් නැහැ. නමුත් අනවශ්‍ය සටපට නැහැ. ඒ වගේම අනවශ්‍ය විදියට කය දැඩි කරන්නේ වෙහෙස ගන්නෑ හිත මානසික අසහන ගන්නෑ. යම් ආකාරයේ මානසික අසහන ගනිමින් යමක් හම්බ කරනවා නම් ඒ හම්බ කරපු දෙයෙන් කනකොට මානසික අසහනය එනවාමයි. මොකද මේ මානසික අසහනය කියන්නේ පැතිරෙන බෝ වෙන විෂ බීජයක්. ඒ මානසික අසහනය එක්කෙනෙක් ළඟ තියන්න බැරි මට්ටමට ආවට පස්සේ තමයි ඔකට මානසික අසහනය කියන්නේ. ඊට පස්සේ ළඟ ඉන්න ඔක්කොට මේක බෝරනවා. එහෙම බෝ කරලා ඇති කරන මේ තරංගය වෙන දෙයකින් වළක්වන්න බෑ. ඒක අපිට එනවා. නිසා කම්මසගතා ඥාන සම්මාදිට්ඨිය කියන එකට කාය දුස්චර්ත වචී දුස්චර්ත දෙකේ වෙන්වීම පිළිබඳව සදාචාරාත්මක වගකීමක් තියෙනවා. ඒක නිසා ලෝකය විශේෂම පසුගිය දවස්වල තිබිච්ච කොමියුනිස්ට් ආගම මේක පිළිබඳව හරියට හදාරන්නේ නැතුව මේ කර්මේ සහ කර්මඵලයේ පිළිබඳව මිනිස්සුයෝ රවට්ට ගන්න එක ආගම් කත්තුන් විසින් Tamange පාත්‍රය පුරව ගන්න කරපු කතාවක් කිය. මේකෙන් මිනිස්සුන්ගේ අනාගත ජීවිතය සාර්ථක කරන්න කියලා වර්තමානයේ කියන දේ කඩා වඩා ගන්න කරපු මූල ධර්මයක් කියලා චෝදනා කරනවා. මිනිස්සු මේ දිනදා ජීවිතයේ දුෂ්චර්ය කර්මයෙන් පවෙන් පරිසව ජීවත් වෙන මිනිස්සුන්ට කර්මය කියලා බය කරලා ඒ මිනිසුන්ගෙන් ආගමට කීයක් හරි කරා ගන්න. කඩාන කියනවා මට මේව සලකපන් සලකෝත් මම ඔබට මත් වෙදී සුඛභෝගී ආත්මයක් වෙන බාට දිවි ලෝකයන්ට පාර කපලා දෙන්නා. ඒ නැත්තම් මත්ය හොඳ වෙනවා. දැන් කරදර වෙන්න එපා. දැන් මට සලකපන් කියලා ආගම් කතුවරු එහෙම නැත්තම් ඒ පූජක ගොල්ල මේ කම්මස්කත ඥාන සම්මාදිටින් අර තැළන පෙන ජනතාව තව තව තව. එසා ධර්මයන්සේ වැඩි ඉන්න කාලෙවත් ඒ උච්ඡේද දිට්ඨික වාදියෝ භෞතික වාදීන් මේ ආගම් කතරුන් සියලු දෙනාම උම්මත්තකයන් බවත් මේ අමාරු වෙట్లా ඉන්න මිනිස්සු තවත් පීඩාවට පෙළන්නම් බවත් චෝදනා කරන නිසා සර්වචන්සියත් අන්න ගහපා දෙන්න ගහ ගන්න බැන ගන්න කියන්නේ සර්වචන්සිකුව ඒක පිළිගන්නවා කියලා. කාටරි වෙන්නට බෑනේ මතු ආත්ම සම්ප දෙනවද නැද්ද කියලා. කවුද ඇවිල්ලා කියන්නේ? ඒ මාට සර්වචන්සින් දර්ශන දෙකක් වෙන්නනවා. ඒ විදිහට යම් කිසි කෙනෙක් කර්මේශා කර්මඵලයේ කියලා දෙයක් නැතය ජීවිතේ පුළුවන් තරම් කාපල්ල බේපල්ල ජොලි කරපල්ල කියන පදනමට වැටුණාට පස්සේ ඒ මනුස්සයාට තියෙන එකම දෙයයි ඉන්දිය සංව ඉන්දිය පිනවි ඉදරම් පිනවීම පමණයි. ඊට පස්සේ ආ ඉදරම් පිනවන්න ගිහිල්ලා කාටද බාධා කරනවා තමන්ගේ අතුමත් වනාගතට හිංස කර ගන්නවාද කියන එක පු탁 යන මනස සීමාව දන්නේ නැහැ. ඒක තමයි පු탁 කියන්නේ. ඒ නිසා ඒ ගම්මසගතා ඥාන සම්මාදිටිය නැති ඇත්තෝ බොහෝ විට සාධාරණව අසාධාරණව ධාර්මිකව අධාර්මිකව තමන්ගේ ඉදරම් පිනීමේකට පෙළඹෙන එළඹිලා යම් දවසක උල්ලංඝනය සිදු වුණොත් විචිකරණය සිදු වුණොත් එතෙන් යහට විශාල කර්ම රැස් කරගෙන කර්මපත රැස් කරගන්නවා ඒ කර්මපත පැත්තට පැත්තක දානකෝ කර්මපත පිටිගන්නේ කර්මේ සකම් වල පිළිගන්නවනේ ලෝකයට බාධා වෙනවා අනාගතයේදී මේ ජීවිතය අස්පනා පිට ඉස්සරහට අමාරු වෙනවා ඉතින් ඊළඟේ පාව වැටෙන්නේ කියලා. ඒ නිසා කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය පිළිගන්නකොට මේ මිනිස්සයා වග වෙනවා. සදාචාරාත්මක වගවීමක් වෙන්න නිසා එයා අර මල පණින වෙලාවේ විචක්‍රමණේ වෙන වෙලාවේ උල්ලංඝනය වෙන වෙලාවේදී දැනගන්නවා දැන් නම් අනුන්ට කරදරයි වගේ කියලා. නැත්තම් දැන් නම් මේ යන වැඩ පිළිවෙලදී මගේ ලේ දුර්වල වෙනවා, ස්නායු දුර්වල වෙනවා, මොලේ දුර්වල වෙනවා. ස්වාමී හැබැයි හොඳ නැහැ කියලා තේරුම් ගන්නවා. ඒක නිසා මේ පුද්ගලයා වගවීමකට එන බව කම්මසකතා ඥාන සම්මාදිට්ඨි කියන කෙනාට හම් වෙන හික්මීම කියලා සර්වඥාන්සේ සාන්දෘෂ්ටික වශයෙන් අස්පනා අපිට සම්මාදිට්ඨිය කියන විය හැකි ආනිසංසක් වෙනවා. දෙකක් පෙන්නනවා. යම් හේකින් කර්මේ සහ කර්මඵලයේ කියන එක තියෙනවනම් මේ පුද්ගලයා ඒ බැඳීම නිසා මත්‍යදී මේ අද විඳින වගේ ශප වගේ හත් ගුණයක් ශප ඉස්සරහත් තියෙනවා කියලා බලාපොරොත්තු එක්කකට හම්බ වෙනවා. යම් කෙනෙක් කර්මේ සකම් ඵලෙ පිළිගන්නේ කාවුරුට කරදුනත් මට කමක් නැහැ. ණය වෙලා හරි කමක් නැහැ මම සබ්විනිතෝ නැහැ කියන එක නම් ඒ අනුන්ගේ සැපයට බාධා කරමින් Tamange මත මත අනාගතේ කාවාසිනිය කරමින් මේ ගත කරන අසාධාරණ ජීවිත නිසා ශිල්පද කරනොත් විචක්‍රමය වුණොත් ඉවත්තන් ඉක්මවායම සිදුනොත් එමත් අනිවාර්ය විශාල කර්ම රැසක් පස් කරගෙන මතු ජීවිතයේදී තිබුණට වැඩිය දුක්ඛිත තත්ත්වයකට පත් එනිසා මේ දෙක කල්පනා කරන්න කියනවා ඉස්සරහට නොපෙන්න ගෝඩ වූ භුක්ත වූ කර්මේ සාකාර ඵලය අදාන්න නැති වුණත් නිකන් සදාචාරාත්මක මට්ටමින් මේක තේරුම් අරගත්තොත් හොඳයි කියලා. හැබැයි අටුවාචාරින් වහන්සේලා බොහොම ලස්සන ඒ වගේම බොහොම පඬිත වේදනීය වූ නිරීක්ෂණයක් ඉදිරිපත් කරනවා. මේක සර්වඥ පදයක් වෙන්න ඇති. නමුත් මම දන්නේ නැහැ කොහෙන්ද ඒක ත්‍රිපිටකයේ දැක්කේ කියලා ලෝකේ ජනතාව කාමසගත ඥාන සම්මාදිට්ඨිය වශයෙන් මනුස්ස සදාචාරයේ වැදගත් ලක්ෂණ දෙකක් තියෙනවා කියලා එකක් තමයි කවදාකවත් කම්මස්සගත සම්මාදිට්ඨි කම්මස්සගත ඥාන සම්මාදිට්ඨිය බෞතර ජනමතේ වෙන්නේ නැහැ කියන එක. ඒක හොඳට මතක තියාගන්න ඕනේ අපි පවුලක් ගත්තොත්, සමිතියක් ගත්තොත්, රටක් ගත්තොත්, නගරයක් ගත්තොත්, ජාතිය ගත්තොත්, නැත්නම් ජාති අතර ජාත්‍යන්තර වශයෙන් ගත්තොත් අපි ඔක්කොම සම්මාදිටිය කරන්න හදනවා කියලා කියන්නේ විශාල විකාරයක්. විදි නැති ಜಾති වැඩ. ඒ නිසා හැමදාම මේ සම්මාදිට්ඨිය වල තියෙන ලාමකම සම්මාදිට්ඨිය පව සුළුතරයක් කියන එක මතක තියාගන්න. මේක බහුතරය කළ බෞද්ධ රාජ්‍ය හදන්න හදනවා, සියලු දෙනා බුද්ධහන් කරන්න හදනවා කියන්නේ ඒක ඉතින් මනෝ විකාරයක් කියලා. ලොකු සංසාර විශාල වශයෙන් ලොකු සංසාර ගැන පැහැදිලා කටයුතු කරපු ඒ පින්ෂප් එක ගත කරලා තියෙන බොහෝම තල තුන තාමත්ම උග්‍රව බුදුහාම ලොකු සංසාර ආගේ කරනවා. ඒ ඉන්න බැල්ලි පට්ටි දාන්න යනකොට දොර වහනවලු කාමීච්ඡාචාර කරනවා. බැල්ලිටවත් දෙන්නේ නැහැ එළියට යන්න මොකද ඒ මම අපි දැනගත්තේ අමාරුවේ මේ සම්මා දිට්ඨිය ඒක නිසා සියලු දෙනාට මේක දෙන්න ඒගොල්ලෝ උදව් කරනවා. එනිසා මේ පච්චිර කෑ ගන්නකොට දොරවහල ඇතුලේ දාලා තියනවා. මොකද එයා කාමීච්ඡාචාට වැටේ. ඉතින් ලොකු සංසේ hina වෙනවා. මේ වගේ මේවා මේ ගැඹුරු කාරණා මේ සත පහට දායර තුට්ටු දෙකට දාගත්තාට පස්සේ අපි සියලු දෙනා සම්මාදිට්ඨිය කරන් ගන්නවා. ඒ කියන්නේ තමන්ගේ සම්මාදිට්ඨිය කියන මොකක්ද අඩුපාඩුවක් තමයි. එනිසා අපිට කවදාකවත් මතක තියාගන්න මුළු පවුලක් මුළු ගෙදරක් මුළු නගරයක් මුළු සභාවක් මුළු ලෝකෙම සම්මාදිට කරන්න හදනවා කියලා කියන්නේ විකාරයක් ඒකට සාපේක්ෂව කතාවක් කියනවා නම් ඔය අන්‍ය ආගම් වල කියනවා නැත්නම් කතු මේකෙත් මේක මේ කොමියුනිස්ට් ධර්මයක් තිබුණා මේ ලෝකයේ සියලු දෙනා කොමියුනිස්ට් වෙනකන් මොන අසාධාරණෙන් හරි කමන්නේ කොමියුනිස්ට් ධර්මේ පතුරවන්නේ කොමියුනිස්ට් ධර්මයේ හොඳ හම් වෙන්නේ සියලු දෙනාම කොමියුනිස්ට් වුණාට පස්සේ. ඉතින් ඒ කොමියුනිස්ට් පත්‍රීම සඳහා වසල වැඩ කරා. ගහලා වැඩ කරා. ඒගොල්ලේ තරම ඇදහුවා. මේක කොමියුනිස්ට් ධර්ම විරුද්ධ යන කෙනෙක් ඕන කෙනෙක් විනාශ කරවට කමන්නේ නැහැ. මොකද ලෝකෙම කොමියුනිස්ට් වෙච්ච දවසේ අපිට සියල්ල ලැබෙනවා. ඒක දේව රාජ්‍ය පහළ වෙනවා. ඒට දීනාංශ එනවා. එතකන් පරිසල කරගන්නilla සාදු කීම් පෙළෙන වුන් දැන් ඉතින් නැගිටියව කියලා ඉතින් පෙළපාර යනවා අර ලොකු සාතින කාලේ අපේ කෙවණන්තස මාතර පැත්තේ ඉතින් කියනවා ඉතින් ඇවිල්ලා මිනිස් නැතුව ඔද ගන්න සීන් නැතුව තේපොන්නක් කියපු කාලේ සාදු කීම් පෙළෙන වුන් කියලා ස්ටේජ් එකේ ඉන්නකොට අහගෙන කට්ටිය ඒ සාදු කීම් පෙළෙන වුන් දැන් ඉතින් නැගිටියකට ඥාව් කියනවා කටේ ඥාව කියනොත් එච්චරම කියන්න පුළුවන් කටපාඩ කන නැහැ. ඉච්ඡජගේ ඉන්න කට්ටිය පරිතද කරගෙන සාදුකින් පෙළෙනවා කියලා. ඒගොල්ලේ කියන්නේ බොරුවට නෙමෙයි ඒගොල්ලන්ගේ ඇදහිල්ලක් තියෙනවා මේ දුක් පිස්සුන්තාවෙන් හරි කමන්නේ කියලා ටැක්ස් එකක් අරගෙන ඡන්දේ ඉල්ලගෙන කොහොම හරි කරලා මුළු ලෝකෙම මේ කොමියුනිස්ට් කරපුවාම හරියි. මේක බුද්ධ ඥානංශයේ මුලින්ම ගලවලා දානවා වික්‍රමටවත් හිතන්න එපා. සියලු දෙනාම සම්මා දිට්ඨික වෙයි කියලා. ඒක හීනයක්. ඒකෙන් වෙන්නේ තමගේ පෙට්‍රල් පිච්චෙන එක විතරයි. එක. දෙක සම්මාදිට්ඨිය ලෝකයට එන්න බුදු කෙනෙක් පහළ වෙන්න ඕනේ නැහැ. මේ කියන කම්මස් කතා ඥාන සම්මාද. කම්මස් කතා ඥාන සම්මාද. කම්මස් කතා ඥාන සම්මාදිට්ඨිය බුදු කෙනෙක් පහළ වුණත් නැතත් ලෝකේ පවතින දෙයක්. ඒක සුළුතරයක් කොහොමවත් ලෝකේ සුළුතරයක් මේක කරගෙන යනවා. බුදුජානනාංශය කරන්නේ සුළුතරෙන් අරගෙන මේකේ දින ශ්‍රේෂ්ඨත්වය පෙන්නනවා මිස උන්වහන්සේවත් කියන්නේ මේ කම්මස්සගත ඥාන සම්මාදිට්ඨිය මම සොයාගත්ත දෙයක්. නැත්නම් මමයි මගේ ප්‍රයත්නයේ විචිරු දිනාව කම්මාදි කම්මස්සගත ඥාන සම්මාදිට්ඨියපත් කිරීම කියලා මේ ලාමක තුත්තු දෙකේ වැඩ කරන මේ බුදුහාත පායලා තියෙනවා. ඒ නිසා අපි බුදුහාඳු අනුගමනය කරනවා නම් අපිට එකයි ඒකේ සතු වෙන කාරණා තියෙන අනේ කොහොම හරි අපි අර සුරුතලයට වැටලා ඉන්නවා. අපි කර්මේ සහ කර්මඵලය අදානවා බුදුජානක සදාන් කරනවා. ඒ කර්මේ සහ කර්මඵලය අදාන කම්මස්සගතා ඥාන සම්මාදිතයටපත් වෙලා සීලයෙන් සුතයෙන් සාකච්ඡාවෙන් සමතෙන් විපස්සනායෙන් අනුග්‍රහ කරේ නැත්තම් ඕක එහෙමම මිලාන වෙලා යන්න පටන් ගන්නවා. ජීවලා යන්න පටන් ගන්න යانے යන කෙනා ආහන ආහන කෙනා ඔය කර්මేశා කර්මඵලය අදාහන කැමති නැහැ. ඒගොල්ලෝ කියන්නේ බිස්නස් කියන්නේ බිස්නස් කියනකොට බොරු කියන්න ඕනේ. දේශපාලනය කරනකොට බොරු පොරොන්දු දෙන්න ඕනේ. ආර්ථික විද්‍යාවේදී තමයි කටපට පෙරවීම පිළිබඳ විතරයි ආර්ථික විද්‍යාව උගන්වන්නේ. දානයක් පිළිබඳව කතාව කාර්තික විද්‍යාව මොහොත විද්‍යාවෙන්වත් පරණ ගන්න බෑ. ඒ සමාජ ජීවිතේ බැහැලා තියෙන ඔක්කොමලා අඩු ගානේ කම්මසකතා ඥාන සම්මාදිටවත් අදහන් නැති උල් බොරු කාරය. මොකද අර තමන්ගේ තියෙන අර කැටකුණු වහගන්න සමාජ ජීවිතේ බයිනවා gedetta මරකාටි. ලෝකෙට පරකාශ. මේ එක්කිනකොටවත් අඩු ගානේ කම්මසකතා ඥාන සම්මාදිට්‍යවත් තියෙනවනම් කරන්න තියෙන අනේ අමාරුයි. නැත්නම් අහම්බෙන් කියමුකෝ. මේකට අපි වැටුණා. අපි කියන්නත් බෑ මම වැටුණා. අනේ මගේ මේ සම්මාදිට්ඨිය මම කොයි ආකාරයෙන් අනුග්‍රහ කරන්නද කියලා. ඒක සීලයෙන්, සුතයෙන්, සකච්ඡාවෙන්, සමථ විපස්සනෙන් අනුග්‍රහ කරනවා නම් සර්වචන සඳහන් කරනවා මේ සම්මාදිට්ඨිකය. ඒක තමන්ගේ කාය වචන දෙක දැනටමත් ඉක්මවා ගත යුතුයි කියන සදාචාරාත්මක වගකීමට වැටි මිනිහා ආචාර ධර්ම තමන් තුළ ඇති කර ගන්න ඕනේ කියන බයලජ්‍ය දෙක ඇති මිනිහා නැත්නම් ලෝක ලෝකපාලක ධර්ම දේව ධර්ම ඇති කරගත්ත මිනිසයා අනිවාර්යයෙන්ම මතක තියාගන්න මේ කය වචන දෙකේ හික්මීම වැඩි කල් yaadෙන්නේ නැහැ හිත හික්ම ගත්තේ නැත්නම් ඊට ඇතුලේ නිතරම පරිඋත්ථාන කෙරේ තියෙනකන් ඔය වීචිකම කෙලෙස් කොයි වෙලාවේ කීකරු වේද කොයි වෙලාවේ විචක්‍රමණ වේද කියලා. උල්ලංඝන වේද කියන්න බෑ. එනිසා මේ මනසට තේරෙනවා සීලේ දුරද කියන්න නම් හිතේ හික්මීමක් අවශ්‍යයි. එවන්ට සීලය රැකීම සඳහා සමාධිය අවශ්‍යයි කියන එකයි අපේ මේ භාවනා වචන වලින් කියනවා. ඉතින් මේ මනස ඒ නිසා දන්නවා කම්මසගතා ඥාන සම්මාදිට්ඨිය ලැබිලා හරි දිට්ඨියකින් කටයුතු කරනවා. එයා සමාධි භාවනාවට බහිනවා. මේ ඉෂ්කම කියලා නෙමෙයි පරිඋත්තාන කියලා සම්බන්ධයි. ඒක තමයි අපි මේ උපචාර සමාධි, අර්පණ සමාධි, රූප ධ්‍යාන, අරූප ධ්‍යාන වශයෙන් පැතිකඩ රාශියක විස්තර කරන්නේ. මේකේ සෑහෙන දුරට යනකම් සර්වඥාන්සි ලෝකේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා ඒ හිටපු ආසන්නයේ හිටපු පරිප്രാජකයෝ සමහර බමුණෝ පවා පුරුදු කරලා තිබුණා. සර්වඥාන්සි ඒකේ හේමම ශාසනයට ගත්තා. නමුත් උන්වහන්සේක දියුණු කරා. දුරු කළ ක්‍රම මේ සමාධිය ඇති වෙනකොට ඒකේ ප්‍රපංච කරන ගතියක් එදින තියෙනවා. ඒක තණ්හා කරන්න ඉඳී තියෙනවා. ඒකට මාන්නයක් වශයෙන් මම සීලවන්තයි සමාධිමන්තයි අනිකුල සීලවන්ත නැහැ සමාධිවන්ත නැහැ කියලා තමන් උසස් කළා කියලා උසස් උච්චමානයක් ඉඳී තියෙනවා. එතන තමයි ළඟ තිබුණු සීල කර්ණෝ තමයි ළඟ තිබුණු සමාධිය කර්ණෝ හීනමානකට වැටෙන්න තියෙනවා. ඒ වගේ මේක දෘෂ්ටිගත වෙන්නේ කියනවා මේක මගේ කියලා. මේ රකින්න සීලය මගේ සීලය. ඒකෙන් ලැබෙන ආනිසංස මටයි ලැබෙන්න ඕන කියලා. ඉන්නේ දෘෂ්ටි වලට අහු වෙන්නේ නැතුව සමාධිය වඩනවා කියන එක ඉතාමත්ම දුෂ්කරයි. ඒක භයානකම බුදුජානනාංශේ මේ බ්‍රහ්මජාල සූත්‍රයේ පිටලා තියෙනවා. බ්‍රහ්මජාල සූත්‍රයේ ධර්මචාන්සේ සඳහන් කරනවා මේ දෘෂ්ටි 62කින් 49ක්ම අහුවෙන්නේ සමාධිය තියෙන අයට කියලා. සමාධි භාවනා කරන අයට දෘෂ්ටි ප්‍රශ්නයක් නැහැ. තවත් 13ක් දෘෂ්ටි තියෙනවා මුද ඥානවන්තීන්ට විතරයි කාමුලි. එනිසා දික්ක එකක්වත් වෙන්නේ ශීලේ නැති මොඩේට. එමුසෙන් තියෙන කටබඩ පුරෝණ එක විතරයි මිස දෘෂ්ටි ඛණ්ඩක කියලා මිස පැත්තකට. ඒ නිසා යම් කිසි වෙලාවක සීලෙන් සමාධියෙන් ආදී වෙනකොට අනිවාර්යයෙන්ම ඔය දිච්චි 60 දෙනෙක් එකට වැටෙනවා. ඉතින් මේක අමංගින්ද කියදී වගේ ඒ කඩවැටිලක් වෙන්නේ. නමුත් මේ ථේරවාදයේ තියෙන පොහොසත්කම කියලා කියන්නේ ඔබ මේ පාර යනකොට මෙතෙන්ට එනවා අමාරු සිල්වත් වෙනවා කියන එක අමාරු. දැයින කැපකිරීමක් කරනවා. සීලකේදලා සමාජය කරන නරතු කරනවා කියන එක බොහෝමත් අමාරු අඥාමය පෙට්‍රල් ටිකක් ඊටත් ටිකක් විරුද්ධ වාදනයක තියාගෙන වගේ ඕක උලඟට ගහගෙන යනවා. නමුත් ඉතින්ද යනකොට ඒක අමාරුවෙන් ලැබුවාට මොකද ඒකට වෙන පෙරේතෝ જાතියක්, ඒකට වෙන භූතයෝ જાතියක්, පිකාසෝ જાතියක්, යක්ෂයෝ જાතියක්, අමනියෝ જાතියක්, අමනුෂ්‍යයෝ જાතියක් කියනවා. ඒගොල්ලෝ මේක වහලා ගන්න. ඒක ස්වභාවිකයි. ඒ නිසා මෙහෙම මෙතෙන්ට යනකොට මේක මේ තෝණේ කියලා හදන්න යනවනම් යක්කොන්ට බය යන්න එපා. මේක දැනගෙන යන්න ඕනේ. මේ ඇති වෙන සීලේ මේ ඇති වෙන සමාධියේ කවදාකවත් මට මාන්නයක් ඇති නොවේවා. කවදාකවත් මේකට මට තණ්හාවක් ඇති නොවේවා. කවදාකවත් මේක මම දිච්චිගතික නොවේවා. මේක මේ ඇතිුනේ මටයි කියලා දිච්චිගත නොවේවා කියනවා නම් ලොකු ප්‍රශ්නයක් මතුවෙන ආධ්‍යාත්මික ජීවිතයේ ඒ ලබන සීල ආනිසංශ සමාධි ආනිසංශ සංධාමාන දිච්ච වලට වට ගන්න නැතුව ඒව ගැන අපේක්ෂාවක් නැතුව ඒව වඩන්න කොහෙන්ද උද්‍යෝගයක් පහළ වෙන්නේ කොහෙන්ද ඒකට මෙහෙයුමක් පහළ වෙන්නේ එහෙනම් මොකටද මේක ආදන්නේ ඒක නිසා ඒ සමාධිය වඩනකම් සමහර විටක උද්‍යෝගයේ පහළ වෙන වීම සඳහා ශ්‍රද්ධාව ඇති කිරීම සඳහා කුසල ඡන්දයක් ඇති කර ගැනීම සඳහා චේතන ඇති කිරීම සඳහා සර්වඥාන්සේ පවා උදකෙදි දෙන වෙලාවක් තියෙනවා දෙනකොටම දන්නවා මේකෙන් උනන්දු වෙලා ඉස්සරහට යනකොට මෙහා දික්කිය වලට අහු වෙන තැන ඊට වැඩි. ඒක නිකන් හරියට කිල්ලෙක් වැඩි විපත් වුණාට පස්සේ ඒ කිල්ලකේ රසායනික හැදේ විනාශකම් ඇති වෙන පුරුෂාන්තරයට ගියොත් කෙලෙසෙනවා. ඒ නිසා කුලකාන්තාවක කිල්ලෙක් වැඩි විපත් වෙච්චාම ගෙට කරනවා කියලා එකක් කරනවා. යන්න දෙන්නේ නැහැ පුරුෂාන්තරයට. ඒ ඒ කාලය ඇතුළත පේන්ටක් කියන්නේ. සාමාන්‍ය කොට හලුවන් ගාලා කියලා කියන්නේ නාවනකන් කුෂේ පේනවත් යන ඔක්කොම කාන්තාවන් අතර තමයි කියන්නේ. අන්න ඒ වගේ බුදුජානක වහන්සේ මේකේ මේකේ තියෙන සූක්ෂම බව, මේකේ තියෙන සංවේදීකම, මේකේ තියෙන මේ විස බීජ වැඩන බව දැනගෙන උනාසේ ඇති කරපු ඒ ගැට කිරීම තමයි මේ යෝගාවචර ජීවිතය කියලා කියන පැවිදි කරගන්න. ඒකෙදී ආයතනයක් ආය කාම ලෝකයට දාන්නේ නැහැ. කාම භෝගින් සම්බන්ධ කරන්නේ ටික කාලයක් අර තුවාලේ වේලෙනකන් තුවාලේ පිට වහලා තියෙනවා ඔපරේෂන් එක පස්සේ. මොකද නැත්නම් තුවාලේට හරියට වනමුකේට විස පීඩා දෙනවා. ඒ වගේ මේ සීලය කල්පෙන් සමාදන් වෙච්ච ගමන්. එනතම් සමාධිය කල්පෙන් ඇති වෙච්ච ගමන් වනමුකේ බොහෝමත්ම විස පීඩාට ගන්න පුළුවන්. ඉතින් ඒකෙදී තාමත් සූක්ෂමව සර්වචනාසි මේකට සම්පදා වශයෙන් පෙන්නලා දීලා තියෙනවා උත්ථාන සම්පදා ආරක්ෂක සම්පදා කියලා. ඒ මේ සිව් මේ සංග්‍රහ වස්තු වල උත්ථාන සම්පදා ආරක්ෂක සම්පදා. ඇත්තටම මේ අපි පිළිසේ උත්ථාන සම්පදායේ මම දකින්නේ කිසිම වැරද්දක් අන්තිම අපේ දුර්ලභම තියෙන ආරක්ෂක සම්පදාය. අපි වක්‍රදේ හකුරු හංගන මොඩේ. සකතිරු. ඒ මොකද අපිට පෙර පින තියෙනවා ඒ කම්මස්කතා ඥාන සම්මාදේශිය ලේවලටම ඇවිල්ලා. ඒ වගේම අපි එක යම් ආකාරයෙන් මේක දැඩි කරලා සීලයේ වශයෙන් රකින්න. මේ මතියෙන් නැතර නොදී අපි ශක්ති ප්‍රමාණය පැත්තකටලා බණ භාවනා කරනවා අපි කියමු සමාධි භාවනා කරනවා චිත්තී කල්තාවේ ලබා ගන්න උත්සාහ කරලා තියෙනවා. මේ තියෙන ඔක්කොටම වගේ යම් ප්‍රමාණයක රස බලන්න ලැබිලා කියලා. නමුත් අපි දන්නේ නැහැ මේ ලබාගත් සීලය මේ ලබාගත් ඒ චිත්ත ඒකාග්‍රතාවය මොන தත්වයන් අතරද වැඩෙන්නේ මොන தත්වයන් අතරද නැසෙන්නේ අපේ ලෞකික ඥාන තර්ක ඥාන කොච්චරක් ඒකට විරුද්ධව කටයුතු කරනවද බුදුහාමුදුරු පෙළලා දෙන තියෙන ආර්ය ධර්ම විනය කොච්චරක් මේක රකින්න උත්සාහ කරලා තියෙනවද මේ ශාල ලෞකික ඥාන සහ ධර්ම විනයේ පුදුමාකාර වෙනසක් තියෙනවා උපමා උපමේය වල විතරයි සමානකමක් තියෙන්නේ සම්පූර්ණ වෙන දිශාව වෙනස් නමුත් අපි මේ මේ සීලයක් අගය කරන සමාජයක් වඩන අපි මේ ලෞකික පැත්ත අගය කරන්න ගිය ගමන් ඒක අනිවාර්යයෙන්ම කායිකානික ධර්ම විනය පාගා දැමීමක් වෙනවා ඒක අපේ අර රැකිච්ච සීලය දුර්වල කරලා දානවා ඒ වගේම සමාධිය ඒකාන්තෙම චිත්ත පීඩාවෙන් සිටිනවා. අට ඊයේ සමාධිය තිබුණා අද නැහැ කියන්නේ විතර අපිට මතක් වෙනවා. එහෙම නැත්නම් මට මේ ඉදා මෙහෙම තිබුණා අද නැහැ කියන්නේ. ඒක හොඳටම පේනවා. ඔබට යමක් දුන්නට මම රකින්න දන්නේ නැහැ කියලා. ආරක්ක සම්පදාව නැහැ කියන එකයි මේකේ අදහස් කරන්නේ. ඒක නිසා මේ Brahmacharya ජීවිතය කියලා කියන්නේ තමයි විපස්සනාව කියලා උත්කෘෂ්ඨයෙන් සඳහන් කරන්නේ වෙන මොකක්වත් නෙවෙයි. ඔය කියන සීලයත් ඔය කියන සමාධියත් උපයාගත්තට පස්සේ ඒක මේ Tamanට කටුවටුන්නක් නොවීම නිසා. ඒක Tamanට පොල්කටු මාලයක් නොවීම නිසා. ඒක නිකන් කමන්ට අනගන්න පීයක් දැලි පීයක් නොවීම පිණිස මේක සුරක්ෂිතව රැක ගන්නා හැටි. එතන ආරක්ක සම්පදාව කියන්නේ. එනිසා මේ කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය යම් ආකාරයකින් සමත සම්මාදිට්ඨියට නැංගුවාට පස්සේ මතක තියාගන්නේ හොඳට කපපු හොඳට කැපෙන පණරේ තියෙන නැත්නම් හොඳ වානේ කඩුවක් කෑවට පස්සේ ඒක කුපිය දාන්න නැතුව තිබෙන තියෙනවයි කියලා කියන්නේ ඒ කිය ඊළඟන කරන කෑමක් තමයි. එනතන් තුවක්කුවට බුලට් එක දැම්මට පස්සේ සේෆ්ටි කැච් එක දැම්මේ නැතුව තියෙනවා කියලා කියන්නේ පොඩි ළමයි ඉන්න තැනක අතුරුන් ඉන්න තැනක නම් ඒක ඉතින් අර තිබුණට වැඩිය ආසුරදායක තත්ත්වයක්. ඒ නිසා විපස්සනා වෙදී මේකට ගැල්වනයිස් කරලා දෙනවා මේක. ඒක නැත්නම් මේක ආරක්ෂකේ අන්තරය කරන් දෙනවා, හිල්ලේ අතර දෙනවා වගේම පලියත් අතර දෙනවා. ඊට පස්සේ මේ ලැබිච්ච උපයාගත් ඒ ශීලය, ඒ සමාධිය තමන්ටවත් අනුන්ටවත් මත්තරවත් වර්තමානටවත් කරදර නොවීම පිණිස ශිල්පීය ක්‍රමයක් උගන්වනවා. ඒ කියන්නේ ආරක්ෂක සම්පදා නැත්නම් මේ කඩුවට කොපුවා. ඉතින් ඒකත් බොහොම ලස්සනට උපදාලා හරි ගැසලා කියන්නේ කොපියෙන් කරන්නේ අර ඉතාමත්ම සියුම් කපාගත්ත කඩුව ඒ පන්නරේ නැති නොවීම වෙනස අවශ්‍ය වෙලාවට අරගත්ත ගමන් වැඩ ගන්න පුළුවන් වෙන විදිහට අරසක කරනවා. එනිසා මේ සමථ සමාධිය දැනගත්තට විපස්සනා සමාධිය නැත්තම් අර සමාධිය වැඩි වෙන්න වැඩි වෙන්න දික්කගත වෙන්න තියෙන අවස්ථාව කියන භ්‍රමජාල සූත්‍රයේ යටින් හංගලා පෙන්වන කාරණාවට අහු වෙන්නේ නැහැ. ඒ නිසා යම් කිසි කෙනෙක් ඒ විදිහට සීලයක පිළිපදලා සමාධියක නැත්නම් සමත සීල මේ සාකම්මස්කතා ඥාන සමාධිය කියලා සමත සමාධියට ගිහිලා විපස්සනා සමාධියට ගියාට පස්සේ ඉස්ස ගිනි ගත්තක වගේ තියෙනවා මේ ආරසාව කොහොමනම් කරන්නද කියලා. මොකද ලෝකය කියලා කියන්නේ කද්ද බල ගැටුම් ස්ථානයක්. ඔය කපු කපුවක දාපු කඩුවකට ඉන්න දෙන්නේ නැහැ. අර සිංහලයේ ඉඳසල මේ කියලා තියෙනවා කඩුවක කපුවක ඉඳ වෙලා නැත උදරට යුද කිනිපත්තු වෙලා කියලා. කොපි දාන්න වෙලාවක් නැහැ කඩුව. ගත්තා කැපුවා. ඊගාව දවස් වලට තා හතරක් ඇවිලා. කරදර කරනවා. ඉතින් කඩුවට කොපුවේ ඉඳ වෙලාවක් නැහැ. ඇත්තටම බලනකොට මේ අද තියෙන ලෝකයේ ඒ ආරක්ෂා කරගෙන ඉන්නවා කියන එක අර ගොරෝසු නිකන් මේ මන්නගත්ත කරස කරනවා වගේම නෙවෙයි. හොඳට කැපෙන කඩුවක් හෝ දැලිපියක් ගෑවට පස්සේ ආරක්ෂා කරගෙන ගියාට පස්සේ තේරෙන යකෝ මේක මේ හොඳට කැපෙන්න හදලා ආරක්ෂා කර කර කර්ම මාර්ග ඥානට යන්නේ නැතුව ඉන්නවයි කියලා කියන්නේ මොන තරම් වියදම් අධික වැඩක්ද කියලා. මොන තරම් වෙහෙසක්ද කියලා. මේ වමනයක් ගන්න එනකොට වමනේ නොකර ඉන්නවා. ශුක්‍ර වේගයක් ඇවිල්ලා ශුක්‍ර ප්‍රතිපිට නොකර ඉන්නවා. මල පහෙන් ඇවිල්ලා මල පහ නොකර ඉන්නවා. මූත්‍ර වේගයක් ඇවිල්ලා මූත්‍ර පිට කරන්නේ නැතු වගේ අපස්මාර රෝග ඇති කරනවා. මේ විපස්සනා සම්මාදිට්ඨාවට පස්සේ ඉසගිනි ගන්න පටන් ගන්නවා. මොනවද මේ සඳහා කැප නොකළ යුත්තේ මම කොච්චර අමාරුවෙන්ද මේ සීලය ඔසෝලා තියාගත්තේ කොච්චර අමාරුවෙන්ද මේ සමාධිය ඔසෝලා තියාගත්තේ. ඒක හැමදාම මට පුළුවන්ද ඒ අවශ්‍ය වැඩේ ගන්නතෝ රැක රැක ඉන්න කියන එක බුද්ධිලික ප්‍රශ්නයක් වඩපත් වෙනවා. දැවෙන ප්‍රශ්නයක් වඩපත් වෙනවා. ඉසගිනි ගත්තක වඩපත් වෙනවා. අන්නේ එතනයි අපේ දෝෂෙ තියෙන්නේ. එතනදී අපි අත්තාම සමාරුවේ මේක නැව නැවත ගන්නවා. ආය ආය හොදලා මලේ දානවා වගේ ආයෙත් කොහේ හරි කඩුව තියලා යනවා. එකින් ගිහිලා එනකොට ඒක කොහේ හරි වැදිලා කැපිලා නාස්ති වෙලා එහෙම නැත්නම් මුණාත කැඩිලා ඉතින් ආයෙ දානවා. අන්නේ වගේ අපි අර මොකද්ද මේ ගිනි ගන්න දන්නේ උපමාව කියනවා වගේ එහෙම නැත්නම් මේ කපුටෝ කැම ගිනිලා උළු හලල කරංගනවා වගේ අඟුලිමාල කරේ දාගන්න ඉස්සලා අඟුලිමාලේ කරේ දාගන්න ඉස්සලා මිනිස්සු කපලා තැන් තැන් වල මේ ඇඟිලි හැංගුවා වගේ මේ වෙනකොට ඒ ඇතිවෙච්ච සීල කැරිච්ච ප්‍රමාණ ඇතිවෙච්ච සමාධි කැරිච්ච ප්‍රමාණ අපිට ගණන් කළ ඉවර කරන්න බෑ. ඒක නිසා අපිට කියන්නේ මේ වගේ පරිසරයක ඉන්න අපි නිදර්ශනයක් වශයෙන් පෙන්නනවා අපිට කියන්න පුළුවන් බටහිර ලෝකයා එක කැම වේලක් කන්න ගියාම විෂීකරණ තරම් දේවල්. මේකට කියනවා පරිභෝගිකත්වය කියලා. තුන් දෙනෙක් කෑවොත් සම්පූර්ණ කුණු බක්ෂයක් ඉවරයි. ඇඳක් විසි කරනවා, පිගානක් විසි කරනවා, ඔක්කොම විසි කරනවා. කන දෙමු 130ක් අතරක් විසි කරනවා. ඉතින් ඊට පස්සේ ඒකට තමයි ලෝකෙ හැදලා තියෙන්නේ. ඊට පස්සේ වෙනම තියෙන සමිති සමාග අර විසි කරන දේවල් චක්‍රීකරණය කරන්න මෙහෙන් ගියානම් මේ මිනිස්සුන්ට පුදුම හිතේ. ඒක කියන්නේ මේ භෞතික දේවල් පාරිභෝගිකත්වය. මේ ලංකාවගේ රටවල් තියෙන ආධ්‍යාත්මික දේවල් පාරිභෝගිකත්වය. අපිට ගාණක් නැහැ මේ ඇති කරගත්ත සීලය දැන් කැඩෙනවා කියන්නේ. ඇති කරගත්ත සමාධිය දැන් කැඩුනා කියන ගානක් තමයි මොකද හේතුව විපස්සනා සමාධිය කියන එකක්. අපිට මේ උත්තාන සම්පදාව පිළිබඳව අපි කොච්චර පරිචත කරගත්තත් ආරක සම්පදාවකින් බලනකොට ඇහිදන් කුඩේට වතුර පුරවන කට්ටියක් වගේ. ඉතින් ඒ නිසා විපස්සනා සමාධිය දැඩි වෙන්න දැඩි වෙන්න ඒක කියලා දැනගනවා පින් කිරීම කියලා කියන්නේ මොකක්ද? අබ්බැහිය අපේ එකම පරමාර්ථ වෙච්ච පවුන කිරීම කියන්නේ. ඒ තරම් පව කරන්න අවස්ථාවක් තියෙනවා. ඒ තරම් මේ උපයාගත දේ නැස්ති වෙන දේ තියෙන නිසා මේ මිනිස්සයා ඒ සම්මාදිට්ඨි විශේෂයෙන් විපස්සනා සම්මාදිට්ඨිය ආවට පස්සේ සබහාශීලී වෙනවයි කියලා කියන්නේ විශාල මකාර කොටහල් වෙච්ච ගෙල්ලේ පුරුෂාන්තරයට ගියා වගේ තමයි. ඒ පුරුෂයන්ගෙන් කවදා සාරසාව නම් ලැබෙන්නේ නැහැ. ඒගොල්ලෝ බලන්නේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. නැත්තම් අපචාරය කරනවා. ඒ වගේ තමයි සබාශීලී වෙනවා කියන්නේ. ඒ වගේ තමයි කර්මාන්තශීලී වෙනවා කියන්නේ. තම තමයි වචන වැඩි වෙනවා කියලා කියන්නේ. ඒ වගේ තමයි නින්දට පර වෙනවා කියලා කියන්නේ. මේ වගේ ඊ වැඩ කටයුතු බලනකොට අපි තාම පුරුදුලා තියෙන එකට ලෝකෙට බලනවා. මේකට හේතුව මම කරා මිනිස් වෙනවා වැඩි. එනතම මට එක එක වැඩ කියනවා වැඩි. එහෙම නැත්නම් මයිත් කතා කරන්න එනවා. නානා ප්‍රදේව කතා කරලා කියනවා. ඉතින් ඒකෙදී අපි දන්නා කුලකාන්තාවක් තමන්ගේ කුල කර්මය රැකගන්නේ සමාජයට බැලලා නෙවෙයි කෙලෙස් උනොත් ආය ගන්න දෙයක් නැති නිසා ඒක රැකගෙන. එහෙම නැත්නම් ඒක තනකදී සර්වඥාන්ත සඳහන් කරලා තියෙනවා ශබ්දාන්ත කුලයේ යතා උගේ නැත්නම් හත්කොලයි කියලා කියනවා හත්කොලක් බිම ගෑවෙනවා කියලා කියනවා. වලිගේ බිම ගෑවෙනවා කකුල් අතර බිම ගෑවෙනවා හොඳේ බිම ගෑවෙනවා ලිගේ බිම ගෑවෙනවා. ඒක තමයි ඌට හත්කොලයි කියලා කියන්නේ. කොණ්ඩේ කොච්චර බිම ගෑවුණත් ඌ කවදාකවත් කකුල් දෙකට පාග ගන්නේ නැහැ කියලා කියනවා. වැඩි වෙලාවත් අලියට අලි හොඬේ කොන පෑගුණොත් ඒක තමයි අවසානය. එනිසා ඌ නාන්න ගියත්, බුදියන්න ගියත් කොයි දේ කරත් කොණ්ඩේ වේරගෙන කටයුතු කරනවා වගේ ඒ තමන් උපයාගත්ත සීලය උපයාගත්ත සමාජයේ බේරාගෙන කටයුතු කරන්නට අලිය කාටවත් දොස් කියන්නේ නැහැ. ඌ දන්නවා ඌ තමයි බරම සතා. පෑවුනොත් ඌටමයි අමාරු. ඌ හොඳේ පාගන්නේ. ඒ වගේ මේ මනුස්සයා ඊට පස්සේ මුළු සැලසුම ජීවිතේ කරන්නේ මේ සීලය අච්චිත් අසබල අකල්මාශ කියන තාලෙට කබර වැටෙන්නේ නැතුව කබර වැටෙන්නේ නැතුව බාධා වෙන්නේ නැතුව කටයුතු කරන්න. උනොත් කාටවත් දුස් කියලා වැඩක් නැහැ. ඒ වගේම සමාධිය ගැන කතා කරනකොට සමාධිය ඇති වුණාට පස්සේ සමාධිය ඇති වුණාට පස්සේ කඩාගත්තට පස්සේ කාටවත් දුස් කියලා වැඩ අන්න ඒකට කියනවා සම්මාදිට්ඨිය කියලා. ඒකට කියනවා විපස්සනා සම්මාදිට්ඨිය කියලා. ඒක නැති කෙනාට ඒක නැති කෙනාට කොච්චර භාවනා කරා අහල අහ කියන්නේ මොකද දැන් පෞසිත වීම අඩුයි. නමුත් එන්නේ ටික ටිකටම තේරෙනවා. එයා හිතන්නේ මේ පිටකටේ කරදර කරනවා කියලා. සම්මාදිට්ඨියේ තේරෙනවා දෙවන්නේක් මේකට නැහැ. මේ කරදර පවා මම කියන්න එපා මගේ කියන්න එපා ආත්මය කරගන්න එපා මේ කරදර ඉන්නේ තමන්ගේම තකරියුකම නිසාමයි චපලකම නිසාමයි වෙන මොකක්වත් නැහැ එහෙම නැත්නම් මෝහේ නිසාමයි කියලා අන්න ඒ කටයුත්තදී බලනකොට අපි අනුකම්පාවක් නම් ඉල්ලන්න පුළුවන් කමක් නැහැ ඒ මොකද මේක සුද්ධ වශයෙන්ම දේශනා කරලා තියෙනවා සරුවචනාංශේ ඉන්නේ දැන් ඉස්සරට වැඩිය බොහොම ජීවල් වල පටල වෙන තැනක පිටේ වණේ තියෙන වීම වගේ වනමුකේ පාදලා තියෙන්නේ ඒකක සනීප වෙනකන් අරස කරගන්න. එහෙම නැතු මේ සදාකාලිකව වනමුකේ තියාගෙන සනීප වීම පැත්තකට දාන කතාව තමයි අපි හිතන්නේ මේ ජීවිතේ නිවන් දකින්න බෑ. මේ ජීවිතේ මේක කෙලවර කරන්න බෑ කියන සාපේ. නිසා ඉක්මනට කරන් තියෙන මේක පෑවු අනමුකේ පෑදුවා ඔපරේෂන් එක කළා දැන් සනීප වෙනකන් මේක බැඳලා ඒ ලෙඩ වෙන සුව වෙන කෙනෙකුගේ චර්චිතයෙන් එයා බොහොම නිස්සද්දව කටයුතු කරන්නේ කර්මාන්තවේදී යෙදෙන්නේ නැහැ බහු තන තන ඉන්න තැන් වලට යන්නේ අරසා වෙනවා. ඒ නිසා කියන යෝගාවචරයට ලෙඩෙකුසේ නැවතිල්ලේ වැඩ අඩු කරගෙන අරසා කරන්න කියලා. ඉතින් මේ සෞඛ්‍ය සම්පන්න මිනිසියෙකුට මේ ලෙඩෙකුසේ හැසිරෙන්න කියන්නේ හරියට බුදුහාමුදුරුවෝ මිනිස්සු කොර කරන්න හදනවා වගේ කියන කතාවේදී කටුකුරුනි ස්වාමීන් වහන්සේ මතක් කළ මේ සනීප වීම සඳහා මේ දේ කරන්නේ. සුව වෙන ලෙඩෙක් භයානක ලෙඩකින් පස්සේ එයා ඒකට අනුග්‍රහ නොකළොත් ඒ අදා ආහාර විහාර මනෝව්‍යාපාර වලින් සූදුන පමණයි. අන්න ඒ වගේ තමයි යෝගාවචරය මේ සමන් සෙල්ලකාරකම් කරන්න පටන් අරගත්තොත් සීලේ තියෙන කෙනා සෙල්ලකාරකම් කරන එක සීලේ නැති කෙනා කරනට වඩා භයානකයි. සමාජයේ තියෙන කෙනා සෙල්ලකාරකම් කරන එක නැති කෙනාට වඩා භයානකයි. ඒ නිසා විපස්සනා සම්මාදිට්ඨිය කියලා කියන්නේ අමර જાතියක් කියලා හිතාගන්න. ඒක හැම වෙලාවෙම රැඩිකල්මයි. ඒක හැම වෙලාවෙම විප්ලවීයමයි. ඒක හැම වෙලාවෙම සමාජ සම්මුතියට විරුද්ධමයි. ඉත අපි එතෙන්ටි මාර්ගපාක්ෂික වෙනවද නැත්නම් සම්මා සමාධියට යනවද කියන එක දිවන්නේකට සම්බන්ධ නැහැ. ඒ නිසා සර්වචන් සදා කරන මහණෙනි මට මෙතෙන්දි නම් උදව් කරන්න බෑ කියලා. මම මොන පාර කියලා කියනවා පුළුවන් කෙනෙක් බලන්න. යම් ආකාරයකට මේ විදිහට අපිට මේ විපස්සනා සම්මාදිට්ඨිය පහළ වුණා නම් ඒ පුද්ගලයා සියලු දේවල් වලට වැඩිය මේ තුවාලේ දැන් ඔපරේෂන් කරලා තියෙනක සනීප වෙනකන් ඉන්න ඕනේ. සනීප කරගන්න ඕනේ කියලා මාර්ග ඥානයකට මාර්ග සම්මාදිට්ඨියකට මම කියන්නේ කෑදරකමින් එළියට යනවා කියන එක නෙවෙයි. මේ ඔක්කොම එල්ල කරන්නේ තියෙන. එතකොට දවසක ඒ කොච්චර එල්ල කරා කොච්චර කුසල ඡන්දේ පහන කොච්චර තටමැව්වත් මාර්ග ඥානය කියන එක සම්පූර්ණ ස්වයං සිද්ධ දෙයක් අහම්බයක්. වේලවණ වෙන්න පුළුවන් නවිනන්න නොවෙන්න පුළුවන්. වෙන විදිහකට කියනවා නම් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ දෙකක් බුදුහාමුදුර සඳහන් කරලා තියෙනවා. ಜಾති දෙකක් ශාසවා පුඤ්ඤ භාග්‍යා උපදිවේපක්කා. ඒ කියන්නේ ආසව සහිත වූ ලෞකික වූ පින වඩන කියන්නේ කුසලතාවේ වඩන්නා වූ උපදී භෞතික සම්පatti මේ භව සම්පatti ලබා දෙන සම්මාදිට්ඨියක් තියෙනවා. ඊට පස්සේ අනාසව ලෝකුත්තර මග්ගංගා ඊට පස්සේ එතන ගිහිලා කියලා අන්තිමට මේ විපස්සනා ඥානවල අන්තිමටම සංවේගය පහළ වුණාට පස්සේ ඒක අනාශව ආශ්‍රව ධර්මයන්ගෙන් තොර වූ ලෝකෝත්තර වූ මාර්ගාංග ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කතින එකෙන් කෙලපැමිණීම සිදුවේ. බුදුන්පත් වීම සිදුනා ඒ ලෞකික මාර්ගාංග අතේ ඉඳලා ලෝකෝත්තර මාර්ගාංගට තියෙන සම්බන්ධතාවය ඒක බොහෝම අමාරුයි විස්තර කරන්න. අර කිම්මද මේකේ ඉන්නේ නැත්නම් ඊට මේක ස්වයක්තද කියලා හිතන් හිටියොත් මේ මාර්ගාංග ලෞකික පැත්ත සම්පූර්ණ කරලා බලන්න හිටියොත් අරක වෙන්නේ ඉති තියෙනවා නැත්නම් කවදාකවත් වෙන්නේ. උපමාවක් ඇටියට සර්වචන්සේ සඳහන් කරනවා ඒ නිලුම් විලක එක එක මට්ටමේ නිලුම් පොතු තියෙනවා යන්තම් පොළවේ මතුවෙච්ච වචන වතුර දිගේ නැගගෙන ඒ වතිනවා යම් දවසක ඒක වතුරෙන් උඩට මතුනාට පස්සෙන් දවසේ පායන එකට තමයි ඒක පිපේ. ඉරපෑීම අත්‍යවශ්‍ය නිර්ම පිපෙන්න. නමුත් නිර්ම වස්තුවෙන් උඩට ඇවිල්ලා තිබුණ නැත්තම් පිපෙන්නේ නැහැ. නිර්ම වස්තුවෙන් උඩට ඇවිල්ලා තියලා ඉරපෑවේ නැත්තම් පිපෙන්නේ නැහැ. නිර්ම තාම හැදෙමින් පොට්ටු ඇතුළේ වසුලයට දීටි දවල් හතක් පැවුවත් පිපෙන්නේ නැහැ. එනිසා නිලුම් පිපීමට ඉරපෑීම අතර සම්බන්ධයක් තියෙනවා. නමුත් නිලුම් පොට්ටුව ඇවිල්ලා එළඹ වාසය කරන්න ඕනේ. කොයි වෙලාවක හරි ඉරපෑයේ පැය වෙලාවට පිපේ. ආන්නේ වගේ ඒ අවශ්‍ය දේවල් සම්පාදනය කරන එකට කියන හේතු සම්පාදනය කියලා කිසිම බල අපේක්ෂාවකින් තොරව හේතු සම්පාදනය කරගෙන ඉන්න පුළුවන් නම් මම හිතනවා නිවන් නොදැක්කත් ඒ මාසෙ නිවන කින්නේ කියලා. පිළිචිකතියක ඉන්නේ මායකින් කල යුත්ත කරලා තියෙන්නේ ආය චිත්ත පීඩාවක් එන්නේ. යම් ආකාරයකින් අපි දැක්කොත් මේ ඉරපායලා තියෙනවා තාම අපි ඉන්නේ වතුර යට කියලා. ඉතින් එහෙනම් බඩපපුව දාන්න. ඇයි අපිට මේ ඉතුරු ටික භෞතිකව කළ හැකි දේවල්, පිනෙන් කළ හැකි දේවල්, කුසලතාවෙන් කළ හැකි දේවල් අපි නොකර අර ලැබිච්ච ප්‍රස්තාව, ඉද අවස්ථාව, ඉත බෑ නැගල බෑලා යනවා. අපි තාම වතුර යට වගේ ඉන්න තත්ත්වයක් තියෙනවා. ඉතින් සර්වඥාන්සේ සඳහන් කරන යම් කිසි කෙනෙකුට ඒ කියන මේ පිරිසුදු සම්මාදිට්ඨිය නැත්නම් අපි කියන එකට මිච්ඡාදිට්ඨිය කියලා කියනවා. මිච්ඡාදිට්ඨිය ගත කරනවා නම් යම් කිසි මිනිස්සෙක් ඒ මනුස්සයාට මේ මිච්ඡාදිට්ඨියක ඉන්න වෙලාවක යම් චේතනාවක් යම් ප්‍රණිදියක් යම් ප්‍රාර්ථනාවක් යම් ආශාවක් කරන සෑම ප්‍රණියකින්ම ප්‍රාර්ථනාවකින්ම ආශාවකින්ම දුක දිනනවා. එහෙම නැත්නම් කියනවා නම් ඒ මිච්ඡා දිට්ඨියට වැටෙච්ච වෙලාවේදී අපේ හිත ඒ මනසයා මොනව සංස්කරණය කරත් සබ්බේ සංඛාර දුක්ඛ සබ්බේ සංඛාර අනිච්ච කරන හැම දෙයකම කපා ගන්න. යම් දවසක එල්ල සකස් කරගත්තා නම් ඒ කියන්නේ ධිට්ඨිය සකස් කරගත්තා නම් ඒ කියන්නේ සම්මා සංකප්ප දක්වාම සම්මා ධිට්ඨිය සම්මා සංකප්ප වශයෙන් හැදුනා නම් ඒ මනුස්ස මොන දේ කරා තමන්ගේ හිත සෝකෙන්නේ කියලා. ඉතින් ඒ නිසා මේක හරියට පිහිදාර ගමනක් වගේ ඒ ධිට්ඨියට වැටුණාට පස්සේ මේක සම්මා ධිට්ඨියද මිච්ඡා ධිට්ඨියද කියලා අපිට තේරුම් ගන්න බැරිකම තමයි අපිට තියෙන ප්‍රධානම අන්ධකාරකම. මොන ධිට්ඨියාවත් අපි ඒක සම්මා ධිට්ඨිය කියලා හිතා ගන්නවා. ඒක මට ආපේකනේ. මගේ එකනේ. ඒක නිසා වහකෑවක් කමන්නේ කියලා කරන්නේම මේ සම්මාදිට්ඨිය, මිච්ඡාදිට්ඨිය, සම්මාදිට්ඨිය වශයෙන් පටලවාගෙන සම්මා සංකල්ප වෙනද මිච්ඡා සංකල්ප වශයෙන් ඇති කරගෙන ඊට පස්සේ කරන ප්‍රණීතියක්, ප්‍රාර්ථනාවක්, අදිෂ්ඨානයක්, චේතනාවක් මොන දේ කරත් අර වඳුරට ගලපියාම තමයි. ඉතින් ඒකට ඇත්තට දොස් කියන්න බෑ මොකද මේ මිනිස්යාගේ දෙයක් නෙවෙයි ඒක සිද්ධ වෙන දෙයක්. න්‍යායානුකූලව සිද්ධ වෙන දේ. බුදුජානනාංශයේ මතක් කරන්නේ මෙන්න මේ න්‍යායයේ ඒ විදිහට දැක් ගන්න පුළුවන් එකම සතා මනුෂ්‍යයා විතරයි. තිරිසනෙකුට අක්කත් අනිත් වෙන වෙන මොනම කෙනෙකුට අක්කත් ඒ දෘෂ්ටිය එහෙම නැත්නම් ඒ ඒ දැක්ම ලබන්න බෑ. ඉතින් ඒ නිසා අපේ මනුෂ්‍යකම ලැබීම කියන්නේ විශාල ප්‍රස්තාවක්. ඒකෙම අපි සෑහෙන දුරට මේක සීලයක් වෙනුවෙන් කැප වෙලා තියෙනවා. ඒ වගේම ප්‍රතිපත්ති කණේ පිළිගන්න. එතකොට වරින් වර අපට සමාධිය ඇවිල්ලත් යනවා. ඊට පස්සේ අපට තියෙන්නේ දැන් මේක අපි සීලයක නැති සමාධිය වරින් වරවත් එන්නේ නැති කෙනාට වැඩිය අපි ඉස්සරහින් ඉන්නවා මේකයි අපේ සම්මාදිට්ඨිය මේ දේ සඳහා කළ යුතු සප්පාය කාරණා මොනවාද අනුග්‍රහ මොනවද කියලා දැනගන්නවා කියන එක ත්‍රිපිටකයේ කියවන්න ඕන ඒක සාමාන්‍ය පුතිය. ඒ දේ කරන්නේ නැතුව අපේ විපස්සනාවේ සමතේ මෙව හදන්න හදනවා කියලා කියන්නේ උදැල්ලෙන් අයින් කරන තරම් කුණු සියදී අපි කම් හැන්දෙන් අයින් කරන්න හදනවා. කම් හැන්දේ මොකද වැඩක් තියෙන උදැල්ලෙන් ගත්තට පස්සේ. අර ඉතුරු වෙන්න තියෙන අවකොම් වල කියන ටික. ඊට සම්භාවනාය කරන්න බෑ. ඒක සඳහා අවශ්‍යයි ඒ ප්‍රඥාවන්ත කරන. ඒක නිසා ඒ ගැඹුරු සියුම් කොටස් සඳහා යන්න උපකරණ තිබුණාට පහසුකම් තිබුණාට අපිට ඒ කරන යහ දැක්ම නැත්තම් ඒ පින්වන්තකම නැත්තම් ඉතින් মানে පොට්ටේකට මණිකකට පය ගහනවා වගේ මේ අන්දේකට මණිකකට පය ගහනවා වගේ අහුල ගන්න බෑ. ඒ නිසා සංවේග පහල කරගන්න ඕනේ. සංවේග කියන කියන්නේ තවත් මානසික අසහනයක් නෙමෙයි. මේ මට හම්බෙච්ච අවස්ථාව කනෝ වේමා උපච්චකා අනේ මගේ ක්ෂණයේ නොඉක්ම වේවා කියලා ක්ෂණේ ලැබිච්ච ක්ෂණේ ඉක්ම නොවියුපිස ඉන්න ඉන්න ඉන්න සම්පාදනය කරන්න ඒ සිය කමසවතා ඥාන සම්මාදිට සමස සම්මාදිට ඉක්මවල මේ විපස්සනා සම්මාදිට ඇති කරගත්තට පස්සේ අපි මග්ග සම්මාදිට ඵල සම්මාදිට නොලැබුණත් චිත්තක්ෂණයක හෝ සමස සම්මේ විපස්සනා සම්මාදිට ඍජු වෙනකොට නිවනේ රසය තියෙනවා. නිවනේ සෝදවාදී. නිවනේ ආකාරයේ තේරෙන පටන් අර ගන්නවා. නමුත් එයාට කියන්න බැරුව යනවා. සංනිවේදනය කරගන්න බෑ මේක තමයි මේ සරුවචනාංශි කිව්වේ මේක තමයි මම මේ අත්දකින්නේ කියන එක නොවලා සිද්ධ වෙන රුවන් මාර්ගය යන කන කතා කරන්න බගයක් නෑ ඊට මේ පිටපව මේ විචිකිච්ඡාව කියන මේ කාංකා විතරනේ දුර වෙනකොට මාර්ගය මාර්ගය දෙක වෙන් කරගන්නකොටම තේරුම් ගන්න පටන් අර ගන්නවා මේ ඉතින් නොගිය ගමනක් යන්නේ කියලා නමුත් ඊට වඩා උංගෝ වෙන ෂට ප්‍රඥාව කියන්නේ ෂට ප්‍රඥාව පැහැදිලිවම නැගින්නේ විචිකිච්ඡාවේ උභේ පක්ක සංකීර්ණ වශයෙන් විචිකිච්ඡා වංචේති කියලා දෙපැත්තේ කාරණා සලකා බලනවා විනිශ්චයකාරයක් වශයෙන් හිත කොයි වෙලාවෙත් අරකයි මේකයි අරකයි මේකයි කල්පනා කරගෙන ඉන්නවා යට තියෙන්නෙම කාමී. යට තියෙන්නෙම මාන්නේ. යට තියෙන්නේ මමයි. ඉතින් මේ මත්තු වෙන වෙන බුබුල් වල ගොජවල මුල හොයාගෙන කියලා බලන්න පුළුවන්කමක් තියෙනවා අනුන්ගේ දෙයක් වගේ මේ මොකෙටද මේ තල්ලු ඇවිල්ලා තියෙන්නේ කොහෙන්ද මේ එළවම ඇවිල්ලා තියෙන්නේ කියලා බැලුවොත් එක්කෝ කාම ආශාවක් තණ්හා වශයෙන් එතන දීච්චි වශයෙන් එහෙම නැත්නම් මානව වශයෙන් මේ පේනවා නම් ඒක දකින්න පුළුවන් නම් බුදුන් ඉස්සරහිටියා වාගේ තමයි. අපි සමාජලාට ඒක පේන්නේ නැහැ. මොකද කල්යාණ මිත්‍ර ඇසුරේදී කල්යාණ මිත්‍ර අපිට පෙන්ලා දෙනවා. ධර්මයේ අහනකොට ධර්ම කණ්ණාඩිය අපිට පේන්න පටන් ගන්නවා. ඒකකොට හරි වෙහෙසයි. එතන පේනවා අනුන් මගේ ජීවිත ඇඟිලි ගහන්න හදනවා. මගේ දේවල් වලට කවුරුත් මොකට ඇඟිලි ගහන්නේ කියලා ඒ අසත්පුරුෂයාට එහෙම හිතෙනවා. සත්පුරුෂයාට හිතෙනවා පැහැදිලිවම මණික් කිඩමක ඉන්න ගමන් කල්යාණ රත්පුරුෂයෙක් ඇවිල්ලා මේක මෙච්චරයට මණිකක් තිබුණා කියලා නිදාණයක් පෙන්වන කෙනෙක් වගේ පේනවා. ඉතින් මේකමත් පේන සම්මාදිට්ඨි මිච්ඡාදිට්ඨි කියන එකේ කාරණාව. ඒකදී විශේෂයෙන්ම මම ඔය අද දවසේ වෙලාව ගන්න උත්සාහ කළේ මේ විපස්සනා සම්මාදිට්ඨිය කියන එක මේ ලෝකේ පොත්වල තියෙන හෝ මේ ලෝකේ අදාළ දෙයක් නෙවෙයි. මේ ලෝකේ අදාළ දේවල් වල තියෙන පුස්කම පෙන්වන එක කරා එක පෙන්නන. ඒ සම් විපස්සනා සම්මාදිට්ඨිය කායිමත් ඉල්ලන්න යන්නත් එපා. පොත්වලත් නැහැ. තියෙනවනම් බරුව කියලා හිතා ගන්න. තියෙනවනේ කම්මතරඥාන සම්මාදිට්ඨිය වෙන්නේ ඉති තියෙනවා. සමත සම්මාදිට්ඨිය වෙන්නේ ඉති තියෙනවා. විපස්සනා සම්මාදිට්ඨිය යනකොට එතන එතන උපයන්නේ. ඉතින් ඒකට ආදර්ශයක් වශයෙන් තමයි සර්වචනාගේ බුදු වෙච්ච ගමන් ශ්‍රීමුකේ විරුද්ධ කරපු ගමන් කිව්වේ ද්වේමේ භික්කවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා පහයි මට පේනවා පැවිද්දන් විසින් නැත්නම් තමයි සංසාරේ බය ලක්නා වූ සංසාර බයෙන් කටයුතු කලෙවිට කටයුතු කරන්නා වූ උත් කෙනා විසින් හල යුතු අන්ත දෙක කාම සුඛාලිකාණ යෝගයත් අත්තිලමතාන් යෝගයයි. උභවන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා ප්‍රතිපදා තථාගතේන අபிසම්බුද්ධා. මේ දෙක තේරුම් අරගන්න. හොඳට මතක තියාගන්න දෙකට වෛර කරලා නෙමෙයි. දෙකට වෛර කරලා නම් කවදාකවත් නැදට යන්න බෑ. දෙක තේරුම් අරගන්නකොට ওই දෙක එකතු කරලා දෙකෙන් බෙදෙන එකක් නෙමෙයි සම්මාදිට්ඨිය කියන්නේ. ওই දෙකේ තියෙන ආදීනව දකිනකොට මැදින් තියෙනවා නිතරම ජයක් තියෙන තැනක්. අඬු කළ දිනන්න දෙයක් නැත්නම් නිතරම ජයක් තියෙන තැනක් තියෙනවා. ගැටම අඩු තැනක් තියෙනවා. විවේක තැනක් තියෙනවා. කිසි කෙනෙක් ෆයිට් කරන්න තැනක් තියෙනවා. ඒක තමයි මධ්‍ය ප්‍රතිපදාව. ඒ නිසා අපි අන්ත දෙක භාවනාවේදී හෝ එදිනදා ජීවිතයේ අපේ සාමාන්‍ය අත්දැකීමෙන් හෝ ලබලා තියෙනවා තැයින්ද අන්නේ දෙකටම සමතන දෙන්න ඕනේ. කාමසුකල්ලිකාණයට දෙන තැනම අත්කලමතාණයට දෙන්න ඕනේ වෙලා තියෙන්නේ කාමසුකල්ලිකාණයට යෝගයට බරගෙන අත්කලමතාණයට වෛර කරනවා. අත්කලමතාණ යෝගයට බරගෙන කාමසුකල්ලිකාණයට යෝගයට බර කරන එතකන් ඒ කියන්නේ කවදාකවත් මධ්‍යම ප්‍රතිපදාව ගන්න හැංගීමක්වත් ගන්න බෑ. කවදා හෝ මේ දෙකට සමසිත පහළ වීම තමයි උපේක්ෂාව කියන්නේ. ඒක නිකන් ලෝකයා පිළිගන්නේ නැති දෙයක්. ගැන දෙවිලි චරිතයක් කියලා ලෝකයා බයි. චතර පුද්ගලයෙක් කියලා ලෝකයා බයි. ජීව දෙකේ කෙනෙක් කියලා ලෝකයා බයි. මේ මේ මනුෂයාට විතරයි මේ තුන්වෙනි විකාශයේ වශයෙන් මත ප්‍රතිපදාව එහෙම නැත්නම් ගැටුම නැති දැන නිතරංගය හම් වෙන්න පටන් අරගන්නේ. නමුත් මම හිතන්නේ සර්වඥාන්සේ කිසිම තැනක ප්‍රකාශ කරනවායි කියලා කෙනෙකුට මේ දෙක පිළිබඳ අත්දැකීමේ හිතියක් තියෙනවා. කාමසුඛය වාණ යෝගියෝ අත්තිකිලමතන යෝගේ හිතයක් නම් අපි ළඟ නැහැ. තියෙන්නේ මේක සම්මාදීතියෙන් බලලා මේ දෙක මැදින් වැටලා තියෙන මේ මධ්‍යම ප්‍රතිපදා තෝරගත්තා කිව්වොත් එහෙම ඒකට ඇති වෙන ආදාර උපකාරය බුදුජානනාංශමයේ දේශනාවලින් කරලා තියෙනවා. නමුත් මේ දේ කරලා දෙන්න බැරි බවට බුදුජානනාංශේ සාධාරණව පිළිගැනීමක් කරනවා. හැබැයි බුදුජානනාංශය දන්නවා මට වගේම උඹටත් පුළුවන් කියලා. එහෙම කියපු එකම ශාස්ත්‍රුන් වහන්සේ කන්නේ මට විතරයි පුළුවන් උඹලට බෑ කියන එක තමයි අනිත් ඔක්කොම කිව්වේ මා ළඟට එන්න යාඥා කරන්න මම උඹලව ගලවා ගන්නම් කියලා. එහෙම ගැළවීමේ හමුදා බුදුජානනාථ ළඟ නැහැ බුදුජානනාථ දෙන්න පුළුවන් තරම් කාරණා දීලා පෙන්නලා දීලා තියෙනවා. උඹට තියෙන බව මම දන්නවා නමුත් උඹ වැරදෙන්ට කට්ටු කර කර ඉන්නේ. මට විශ්වාසයක් තියෙනවා මනුස්සයන් සප පුළුවන් කියලා ධිකයටම කරන යනකොට අපි කවදාද ගිහිල්ලා කට්ටු කරනවා. ඒ කට්ටු කරපු දවසේ අපිට තේරෙන්න පටන් අරගන්නේ අපි මෙතෙක්කල් හොයන තාකල් මේක හම්බුනේ නැහැ. ආනාපාන සතිය කරන තාකල් කවදාකවත් භාවනාවක් වෙන්නේ නැහැ කියලා හිතා ගන්න. ආනාපාන සතිය වෙන තැනට එනවා අන්න භාවනාව හරියනවා. එහෙම නැත්නම් අප කරා පැමිණෙන මොනම දෙයකට හෝ ප්‍රතික්‍රියා කරන තාකල් භාවනාවක් නැහැ. ඒකෙදි මොකද්ද වැඩක් වෙනවා. කවදා හෝ ප්‍රතික්‍රියා නොකර වෙන දෙයකට වෙන්දාකමර තමයි ඇත්ත ඇති හැටි දැකීම. එතන මේ සම්මා දිට්ඨියට පෙත සකස් වීම එහෙම නැත්නම් ධම්මා දිට්ඨිය ධර්මයේ පාදනම සකස් වෙන්න පටන් අරගන්නේ ඉතින් ඒකට අවශ්‍ය අඩුම කඩම තියෙනවා නියම සමතුලිතතාවයේ සංකලනය අඩුපාඩුවක් තියෙනවා. ඉතින් මේ සංකලනයේ සකස් වීමත් අහම්බෙන් වෙන නිසා අපිට කරන්න තියෙන්නේ නැවත නැවතත් නැවත නැවතත් ඒකට එන දෙයට ඉන්නේ දැරලා ප්‍රතික්‍රියා කරන්නේ නැතුව මම කියන්නේ සූතමේ චින්තාමේ වශයෙන් විතරක් නෙමෙයි භාවනාවේදී පුදුආන්තරං සතිය කියන ඒවල් නොතෝරන චෛතසිකයට මුතන දීලා සතිය පෙරට කරගෙන ඉතුරු වැඩ කරගෙන යනවනම් අපිට තීරය අපි මුක්ක් වෙලාට ඉන්න සම්මාදිට්ඨිය කියලා. තාඨමන් නැත්තම් සම්මාදිට්ඨිය. තාඨමනවනම් ආයාසයෙන් මිත්‍යාදිට්ඨියට වට ගන්නයි හදන්නේ කියලා. මේක තේරුම් ගත්ත දවසේ පේන්නේ අපි manussකම ලබනකොටම මේ පින අපිට එක තිබිලා කියනවා අපි ඕනකට වැඩි ස්මාර්ට් වෙන්න හදලා ඕනකට වැඩි මේ කල්පනා කරලා මේක ඉක්මන් කරන්න හදලා ඕනකට වැඩි අනුන්ට වැඩි ඉස්සර වෙන්න හදලා අර ඉක්මන ඒ නිසා ශ්‍රද්ධාවෙන් ඒ වගේම සීලයෙන් ඒ වගේම කුසල ඡන්දයෙන් ඒ විශේෂයෙන්ම අදිමොක්ඛේ අදිමොක්ඛේ කියලා කියන්නේ නිසක දැක්මෙන් ඉදිරියට යන්න පටන් අරගත්තොත් මේක සමාදන් වීම විතරයි කරන්නේ උපසම්පාදනයේ විතරයි කරන්න වෙන්නේ අවශ්‍ය පාස්කම් ටික තියෙනවා. අන්න ඒ උපසම්පාදනය නිසිනින්දී කිරීමට ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අද ධර්ම දේශනාව මෙතන સમાપ્ત කරනවා. ශිරු දිනාටම සනසීමුදා වේවා කියලා ප්‍රාර්ථනා ඒක ටිකක් වැඩි වෙලාවක් කාලය අරගෙන තිනවා සමාප්ත කිරීමට කලින් ප්‍රශ්න ප්‍රකාශන මොනවද කියන දේ තියෙනවා අපි ඒකත් සලකා බලලා එහෙම නැත්නම් අපි එත්තවතාචාදී කාසා සජ්ජායනා කිරීමේ දේශනා ශ්‍රවණ සතිවාරය સમાપ્ત කරන විදිහට යෝජනා කරනවා. ඔබ දේශනාවේ කර්ම ශ්‍රවණ සතිවාරය මතක තබා ප්‍රතිබලාපී සායෝගයෙන් කරන්නේ මොකද බදලම දුක්ඛයන් කියන්නේ පස්සේ කාර්ය ආරම්භ කරන දිනාම දර්ශන විශේෂෝගිනානේ අරුවත් අවසන් වෙනකොට අවසන් කාලේ කියන්න පුළුවන් මතව දී කරන්නේ කියන එක තේරුම් ගන්න. මේ දෙකට දෙකම තියෙන්න ඕන නිසා තමයි උතර ප්‍රශ්න තියෙන්නේ. මොකද චේතනාවකින් තොර වැඩිට බහින්න බෑ. අහු වැඩි ඉවරුණායි කියලා කියන්නේ චේතනාවක් නැති වෙනවා. චේතනාව ගෙවන්නේ සංස්කාර ගෙවන්නේ. එතකොට මේ අපි කතා කරන්නේ ආධුනිකයෙක් ගැනද මැද ඉන්න කෙනෙක්ද අග ඉන්න කෙනෙක්ද කියනකොට ආධුනිකයෙක් තද බල චේතනාවක් අවශ්‍යයි, තද බල වීර්යයක් අවශ්‍යයි, මෙහෙයුමක් අවශ්‍යයි. මේ මෙහෙයුම මෙහෙයුම නැති කිරීම සඳහා. චේතනාව තියෙන චේතනාව නැති කිරීම සඳහා. එහෙම නැත්නම් උත්සාහය තියෙන උත්සාහය නැති කියන සඳහන්. ඒ නිසා මේක කෙහෙල් ගහේ හැකගත්ත ගෙඩියක් වගේ. කෙහෙල් ගහේ ගෙඩියකට මහගම මව මරව පංකුමන. ඉතින් ඒ වගේ අපේ <clears throat> ප්‍රයත්නේ තියෙන්නේ ඒ වගේ චේතනා නැත්නම් ප්‍රතිඵල අපේක්ෂාව තමයි අසහනයට පළවෙනිම හේතුව. ලෝකේ දින අරගෙන ප්‍රධාන අසහනයට පළවෙනි හේතුව චේතනාදී. මේ චේතනාවට බයින් බෑ. බහැල ඉවරලා උත්සාහ කරනවනේ බුදුහාමුදුරු කියපු ක්‍රමයට එන්නේ එන්නේ චේතන අඩු වෙලා යනවනම් චේතන තුනී වේගන යනවනම් පෙතහරි. ඉතින් ඒක අර මැදදී තියෙන්න ඕනේ මම කවදාද මේ චේතන ඉවර කරන්නේ. ඉවර කළා කවුරු හරි අහුවොත් මරණ වෙලාවදී උඹ වැඩ හරිද කියලා වැඩ ඉවරයි කියන්න පුළුවන් තත්ත්වයක් ඇති කරගන්න. නමුත් මේ චේතනා පමණින් සියල්ල සම්පූර්ණ වෙන්නේ නැහැ. නකෝපනේ කම්බික්කේ ඉච්ඡේපත් හබ්බන් කියලා කියනවා. ඉච්ඡ කියලා කියන කැමැත්ත ඒකෙන් සියල්ල සම්පූර්ණ. ඒකට ක්‍රම වේද තියෙනවා. අවශ්‍ය කරන පිටිපස්සේ ඉන්නේ Java දෙන්න ඕනේ. ඒ Java දුන්නට පස්සේ තමයි අපිට පුළුවන් වෙන්නේ ප්‍රාර්ථනාවට යන්නේ. ඒ නිසා හැම බුද්ධ වචනයකම විරුද්ධාර්ථබද්ධ දෙකක් තියෙනවා. ඒ දෙක හරියට පොතේ මට දැන් ඕකද අදාළ වෙන්නේ කියන එක ගන්නවයි කියන එක පොතකින් බලන්න ගියොත් කොටුවේ. මොකද දෙන්නේ අභිනම් පස්සේ කියලා බංගිලා ඉතින් ඉතින් කොහොමද මේ ලබන ප්‍රතිඵලය කියන අර වගේ නාස්මන් යන හිතේ අධිගතියක් තියෙනවා ඒ අපේක්ෂාව නැත්නම් බලාපොරොත්තු තියනවා කියන්නේ එතකොට අධිගත ලැබුපෙකනොත් මොකද වෙන්නේ? මේ අපේක්ෂාවක් දෙන්න ඕනේ නැහැ යාන. ඉතින් එයාට නෙමෙයි මේ කතා කරන්නේ. එයාට නෙමෙයි කතා කරන්නේ අධිගතිය ලැබලා කියනකම් මේක ඉවර කිරීමේ හැඟීම තියෙනවා. ඉවර කිරීමේ හැඟීමේ හංගල මොකද තියෙන්නේ? මෙහෙම හැඟීමක් ඉවර කරන්න. එimhe චේතනත් මේක ඉවර වෙන්න. එහෙම ක්‍රම වේදත් මේකෙම ඉවර වෙන්න ඕනේ. ඒක පෙන්නලා නෙමෙයි ගේම ගේම ගෙනියන්නේ. අන්තිම තියෙන්නේ මේ ඔබ කියන මේ මේ හස්න නැදගින ආදර ආශහට පණිවිඩ පයින්ද ඔප්පු කරපන් කියලා. එතකොට ඔළුවේ තියන එකේ තියෙන්නේ විඤ්ඤා මරපන් කියලා. ඊන විඤ්ඤා මරපන් කියලා අර මනසෙන් කොහොම වටනකමද අර කීතල ඉතින් වැඳලා ආරයට දෙනවා. උන් යනකම් ඒක කියවන්නේ නැහැ. ඒ කවුරු වෙන්නේ අරගෙන යන්නේ. ඒ කියන්නේ මේ ගේන එක උත නොදැනෙන්න මරපන්. ආනිවගේ තමයි බුදු දනක අපිට දීලා තියෙන සංස්කාරමයි චේතනා කියන්නේ සංස්කාරමයි ඔය සකස් කිරීම ඔක්කොම කරන්නේ අන්තිමේදී සංකාර සමතය. සංඛාර සමතය මත ඉක්මනට කරගන්න ලැබේවා කියලා සංස්කාරයක් ඇති කරනවා. නැත්නම් මේ ප්‍රාර්ථනා නැති ඒවා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරනවා. ඒ කියනවා have an appointment with the disappointment so they are going to be any disappointment. මොන බලාපොරොත්තුව සොන් වෙනවද? මේකේ තියෙන සුම් වේවා කියන බලාපොරොත්තුව. යට මොකද්ද ලියලා තියෙන්නේ කියලා අපිට පෙන්වන්නේ නැහැ. අපිට කියන කොහොම ගෞරවය පෙරහැර කරලා ඇටෙක් පිට ගෙනියන වගේ ආරම්භයක්. තරංගිලනක දුන්නාට පස්සේ ඒක තියෙනවා මේ ඊට කතා දාන්න කියලා තීන්දුවක් කරලා තියෙනවා. ඒකත් ඒක නිසා මිනිස්සුන්ට මේ බුදුරජාණන්සේ පෙන්වන්න ඕන අවසාන ඵලයේ ඉදිරිපත් කරන පරිණිරවාණය කියන එක ඉස්සරහ කරන මම හිතන්නේ කවුරක්වත් එයි කියලා දානයක් අරගෙන. ඒකත් හිත ඕන කරලා තියෙන්නේ පරිණිරවාණයට මෙපිට නැත්තම් නිවන් ලබලා අභිඥා ලබන්න. එහෙම නැත්නම් මේ ඒ නිවන් ලැබෙන්නේ නැතුණත් කමන්නේ අවශ්‍ය ටික කරගෙන අල්ලපු ගෙදෙට කියන්නේ. ඒකත් බුදුහාමර ප්‍රයෝජන ගන්නවා. ඒ ඒ ඒ නිසන්ද කියන ඒ ඡන්දය ප්‍රයෝජන අරගෙන ඇව අහගෙන අරගෙන යන නිසා කියනවා මේ ආර්ය අෂ්ටාංග මාර්ගය සංස්කාරය. මේ බුදුහාමර කියන මට පේන සංස්කාර වල භද්‍රම වූ සංස්කාරෙ මේක. අන්නත අදුම සංස්කාරෙ මේක. ඒක හරි අමාරුයි මේ ආපේක හොඳයි සාකච්ඡා කරන්නේ කොහොඳයි මම කොතනද ඉන්නේ ධර්මපිටේ කොතනද ඉන්නේ කියන එක දැනගන්න පුළුවන් අපි මේ වගේ වචන අර්ථයක් තේරුම් ගන්න උත්සාහ කරොත් ඒ ඒ කොච්චරකට පැනපෙන්නවද කිසිම ප්‍රශ්නයක් නැහැ. මැද ඉන්න මනුස්සයාට උගුර හිර වෙනවා. එළඹිච්ච නැති මිනිහට රත් පහ ගන්නවා. අභිනපත්‍ය කියන්නේ රූපේ ජීවන නැති සාමාන්‍ය මොඩේ ඌ පොත්වල ලියලා තියෙන අපිට වැඩ නැහැ. ඌගේ යෝගාවචකයට කුචු කවන්නම කරපු වැඩ. ඌට ගායනා කරන්නම කරපු වැඩක්. අර ඉවරෙච්ච මනසට වැඩකුත් නැහැ, එළඹිච්ච නැති මනසට වැඩකුත් නැහැ. ඒක නිතරම මෙනෙහි කරන්න කියනවා. ඒක හරි ලස්සනයි. මම කිසිම තැනක ඒ බුදුජානකසේ අවස්ථානුකූලව ඒ කියන්නේ සංවේගය කියලා පහළ වෙන්න දීලා කියන හැටි ඥානය තියෙන කටහරින්නේ. මොඩයට රිදෙන්නේ මොකද උට පිටේ මොනවද දැන්දත් උට ගන්න නැහැ. ඥානෙ දෙන එක කරන්නේ මේක නිකන් නෙවෙයි. ඇහි උඩ යනවා. උගුරේ මොකක් හරි හේද වුණා වගේ මොකද්ද මේක කියන්නේ? ඒක හරි එක්කම කටපපන් කියනවා අනික කෙනෙක් කියනවා නිකන් හිටපන් කියලා. ඒක නිකන් බුදුහා ඉඳ ඇල බලලා ඉන්න වැත්තකට ලමු. අපාර වැටෙන්න නේද බලන්න. මේ කවදාද ගොඩ ආපු දවසේ තේනවා. ඉතින් මේ සම්මත ලෝක ව්‍යාකරණ වලින් කොහොමද කියලා දෙන්නේ? මොකද ව්‍යාකරණ ඉක්මවන්න දෙයක් නැද? ඒක නිසා ඒක නෙමෙයි පුදුමේ මෙවුවා මේ. මෙච්චර අවුරුදු 2600 කොහොම මේ දැකුණාද කියලා වුණා කියලා අපි හිතන විදිහ හරිනම් අපිට මේ තනදී. වැරදි නම් අපි මාට වැරද්දක් වෙනවා. නමුත් මට පේන්නේ නැහැ. මෙහෙම කිරීමෙන් අපේ ධෛර්යයට හීනවීමක් හෝ ධෛර්යයට අවතක්සේරුවක් නැහැ. ධෛර්ය නොකර ඉන්න බෑ මොකද ජීවත් බෑ පාංගතරක් උපේනවා කියන එක ලේසි නෑ. දැන් කීයද පාංගතර? දෙන්නාක් නෙමෙයි. අරකලා කුපේනවා කියන එක දෙල්ලම නෙමෙයිනේ. ඉතින් එහෙම නම් කොහෙද මේ මාර්ග ඥාන උපඥා නැත්තම් මේ ධ්‍යාන කියන ඒවා ඕම ලේසියෙන් උපයන්න වෙන්නේ නැහැ. බෑ කියලා එක හිතුව ටිකක් තමයි. ඒ නිසා ඒවයිදී මේ විස්තර කරලා දෙනකොට විස්තර කරගන්නකොට ඉතින් තේරුම් ගන්නක සජීවී විස්තරයකට යන්න නම් තුනම දැනගෙන තියෙනවා. මේකට එන්නේ ඉස්සෙල්ලා මම ඔක දිහා බැලුවා ඇති කොහොමද? දැන් මම මේක දිහා බලන්නේ කොහොමද? තාම මම ගිහිලා නැහැ. නමුත් අන්වේ ඥානයට දාලා බැලුවොත් මේක කෙලවර කරපේකනාට මේකෙන් මොකක්ද හම්බෙන්නේ? එයාට ඔබේ කලබල වෙන්න දෙයක් නැහැ. මිනිස්සයා දන්නවා අර මේ යාර ලස්සන දුම් කිව්වා මේ කුටි දෙකේ හැබැයි මම දැක්කා ඊට පස්සේ කොහෙද ඥානන්ද සර් දේව කියනවා කිං කෛරා උදපානේන ආපාතේ සප්පදාසියු අසන්තව ගාත දෙකක් තියෙනවා. ඒ බුදුජානන්සේ මේ බමුණු ගමට ගියාට පස්සේ බමුණු බුදුජානන්සේ ඉන්න බැරි වෙන්න මේ මේ නිමල ඔක්කොම පිසුදා. පිළිල දමන පස්සේ බුදුහන්ස විවේකතාව කියලා ආනන්දර කියන ආනන්ද වස්තුය කරන්නේ කියලා. ආනන්දර කියලා වල්වම් බඩ ගන්නවා. හැම ඉඳක් වහනවා. අන්නමද දන්නව පැහැදිලිව මෙතන සර්වඥන්සේ නතර වෙන්නේ නැති වෙන කරපු වැඩක්. ඊට කියනවා ස්වාමීනාථ මේ දින ඔක්කොම ජරා කරලා. ඒක නිසා වතුර නැහැ කියලා. ඊට කියනවා බුදුහන්සේ වතුර කිව්වා ආනන්ද වස්තුය කියලා. ආනන්දම්සෝ ආයත් යන ඥානවල වතුර ඉල්ලන්නේ මේ මහා ලොකු සුඛෝපභෝගී දෙයක් නෙවෙයි රාජසුන් වහන්සේට මේ પરම්පරා පාරමිතාගෙන ආපුරාගෙන ආපු උපස්ථායක. මේ බඩ දනවා ඉලා 35 35 කර දීලා කියනවා ශාස්ත්‍ර වතුර නැහැ කියලා. කමන්නේ ඉදිරියට ගන්න කියනවා අනුභව. අසත්‍යයක්. ඊට පස්සේ ආනන්දහම නිලංකාරී කියලා ප්‍රාර්ථනා කරනවා මේ සර්වචනංශයේ යම් ගුණ මහිමයක් තියෙනවා නම් මට මේ බීමන ජලය සැපේවා. එතකොට උල්පත ඇවිල්ලා පිදුළු කන්ද උස් කරලා වතුර උතුරන්න ගන්නවා. පටන් ගන්නකොට ආනන්ද හැමදාම අයිචෝටිටි බොක් කරස් වෙන පටන් අර ගන්නවා. ඉන්න බුදුහාමුදුරන්ගේ දෙද කියලා. ඊපස්සේ වතුර පාත්‍රයට අරගෙන. අරන්ජර් පස්සේ කියනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අය කවුද කියලා කියන මට කියලා දෙන්න ඕන කමක් නැහැ මම ගියා ගිහිල්ලා ප්‍රාර්ථනා කරුවා මතුණයි කියලා. ඊට පස්සේ නෝ වතුරේ හැමදාම තියෙන එකට වතුරෙන් ඇති පඩේ මොකක්ද ආනන්ද කියලා බයින්න. ආනන්දාවරණ රොණහකෝ වතුරේ ඉන්න මිනිහට මොන විපාකාවක්ද? උඹ දැනගන්නේ බුදුන් කියන්නේ කවුද කියලා බමුණෝ නෙමෙයි උඹ දැනගන්නේ. කියනවා වගේ. උත්සාහය උත්සාහ කරවපන්. කියලා ගෙනාට බලන කෙනා වැඩන්නේ වටවත් හැම දැනන්නේ මම පිටලා ඉන්නේ කියලා. කලින් එනම් කියන්න තිබ්බනේ. උච්චර කරද වෙන්න ඉතල වතුර තියෙනවා කියලා. ඇහුව අවශ්‍යම. ඒ ඊට යටපත ගාත දෙකක් තියෙන බොහොම ලස්සන විපස්සනා විස්තර කරන ගාත පදයක් තියෙනවා. කිං කෛරා උදපානින ආපාතේ සම්බදාති. වතුරෙන් කුමක් කරන්නද හැමදාම වතුරේ ඉන්නේ කාට? ගෙම්බට වතුර තිබා වගේ කතාවක්. නැත්නම් මාළුවට වගේ කියලා. ඒ සඳහා අවිශ්වීමේදී බුදුරජාණන්සේ කරුණාවෙන් වැඩගත් යුතු කරනද ප්‍රඥාවෙන් කරනද කියලා හිතනවා. ඉන්න දෙන්නේ නැහැ කාටවත්. උතුම් කෙරේ ඇහවෝ සද්දාවක් ඇති කෙරුවොත් උට ඉන්න දෙන්නේ නැහැ. ඒක කියනවා ඔහොම ඉඳලා බෑ. මේ පරිසර කරපම් පරිසර කරපම් පරිසර කරපම්. හද කරන්නේ මොකද? බැඳීමක් නැති දෙයක්. පරිසර කරන බැඳීමක් නැත්නම් ඒ කියන්නේ මැද ඉන්න මනුස්සයාට මේ වචනේ හරි අමාරුයි ව්‍යාකරණයෙන් අල්ලලා තේරුම් කරලා දෙන්න බෑ. නමුත් එහා පැත්තේ ජීවිතය hina වෙලා ඉන්න. ආපු නැති මිනිහත් hina වෙලා ඉන්න. මැද ඉන්න එක ආයේ මොකුත් නෑ. කම්බස් කරනවා. එන්නේ එන්නේ ඉර කරනවා. ඉෂකිනි ගත්ත මිනිහු වැඩි ඉර කරන ගතියක් තියෙනවා. ඔක්කොම දැන් දැන් මොනවද ඉස්සර බලන ගානේ කරන කවුරුත් දෙයක් නෑ. බෞද්ධරේ ඉන්න මිනිහන් කියන මොකක්ද කියලා බලන්නේ බොහෝ ඉස්සර පාද පටන් ගන්නකොට හරි අනුගත හරි පළවෙනි ළඟම මේක මුඛාතරයෙන් වගේ කියලා දැනගෙන යනවාද ධර්ම අහලා හොයන්නේ කියලා ඒ මිනිස්සුන්ගේ කොහේ කොහොමද ගිහිල්ලා ඒක මේ මිලින්ද ප්‍රශ්නේදී නාගේත නාම දෝ කියන දෙවෙනි විකල්පය. නාගේත නාම දෝ දෙනෝනේ අහනාන ප්‍රශ්න උත්තර දෙලා මිලින්ද හම්බු ඇත්තටම ධන ගන්නවා. ඒකත් මේ මිලින්ද හම්බු කියන බොහොමත්ම දක්ෂ ග්‍රීක රාජ්‍යක නායකයෙක් යාගේ ක්‍රමෙම තමයි කවුරුත් හම්බෙලා ආගියු කරන්නේ. එයාට හම්බ වෙන එතකොට හරි ප්‍රසිද්ධයි ඉන්දියාව පිළිසෙනවා කියලා. ඉතින් මෙයා ඇවිල්ලි වෙලා ලස්සන මේ අර පොතේ විස්තර කරලා දෙන්න එයාට කවදාකවත් ඕන වුණේ නැතිලු ඉන්දියාව යටපත් කරා. ඒකට කොච්චර මොඩද කියනවනම් විප්‍රති ටයිග්‍රිස් ගංගාව සහ ගංගානන් නදිය කියන දෙක පටලවගෙන තිබුණා කියලා. ඒගොල්ලෝ කියලා තියෙනවා ඒකෙන් එහාට ලෝකේ නැහැ කියලා. ඒ වගේ පටලැවිල්ලක නතර වෙලා. හැබැයි ඕන වෙලා තියෙනවා මේ මිනිස්සුගේ දැනුම ගන්න. ඉහළ තියෙන්නේ ආධ්‍යාත්මික යුද්ධයක් මිසක භූමිය ජය ගන්න නෙවෙයි. ඉතින් ඒකෙදි වෙච්ච එක තමයි මෙන්න ඊට පස්සේ මේ ආරසෙන් ආමුදු දෙනවන උත්තර හැම දෙයකටම මගේ උත්තර දෙනවා. හැබැයි මට පේන විදිහට මට මතක නැහැ සිද්ධිය මිරිඳු පජ්ජිර මිරිඳ බුද්ධහම බැලඳ ගන්නවා කියන එක. බැලඳ ගන්න කිච්ච වෙන අහනවා ඔබ වහන්සේ මේ කියන අදෝ යවිලා ඉන්න සත්‍යයේ ඔබ වහන්සේ ගීකින් අතහරිනකොට තිබුණා කියලා. පිටු කතා කරනවා අවුරුදු 14 ඉතර අම්මා කණින් ඇදගෙන ගිහලා පන්සල ගිහලා දැම්මා. ආම්සුර මට අසුගාපන් කිව්වා පටික්කමෝදපන් කිව්වා. අනේ මට මෙලෝ හතරක් දන්නේ නැහැ පැවිද්ද දන්නේ නැහැ උපසම්පදාව දන්නේ නැහැ නිවන දන්නේ නැහැ මොකොත් දන්නේ නැහැ. එහෙම කරාට සාමයේ බණ බාප්පද කිව්වා කිව්වා කිව්වා. ඒක උපසම්පදාවයන් කිව්වා කරා. මට උගා කල් කියයි කිව්වා මේ මොකොටද යන්නේ කියලා දැනගන්න. ඒක දැන ගැනීම අවශ්‍ය නැහැ කල්‍යාණ මිත්‍යන් අතර ඉන්නවා. ඒගොල්ලෝ අරගෙන යනවා. මේ කොයි යන්නේ රයි ගම්පාරේ කීක අරගෙන යනවා. ඊළඟ මගට යනකොට තමයි තේරෙන්නේ මිනිසුගේ ප්‍රයෝග සම්පත්තිය. සුජනාසික තියෙන ප්‍රයෝග සම්පත්තිය නැත්නම් කල්යාණ මිත්‍රගේ ප්‍රයෝග සම්පත්තිය අර හර්ජියාම ගාස්ත්‍රයේ ජීවීමේ ක්‍රමයට යන්නේ. කල්ලාසුව මට කාණ කියවපන් මම දෙන්නම් කියන කතාව බිස්නස්. මේක නෑ. එයා කරපන් කරපන් එයා මේ සමාජයට නිකන් වැඩ ගන්න. ඒ නැත්නම් එයාට මොනවාරි කරලා දෙනවා. මේ සම්බන්ධතාවය ඇති කරගෙන කොහෙන් හරි කරකවනවා. ඒක මේ ඒ අහුගෙන පුද්ගලයාගෙත් කර්ම දෛව කරතෝ සිද්ධ වෙනවා. කරන කෙනා ක්‍රමවේදය එකම ක්‍රමයකට කරනවා. ඒ නිසා කිසිම කෙනෙකුට හරිය කෙනාටයි වැරදිච්ච කෙනාටයි ශ්‍රද්ධාවෙන් යන කෙනාටයි ඒකට බයින කෙනාටයි වෙනස්කම් කරන්න බෑ. කාට කොයි මිනිහා කොතෙන්ද හැරෙන්නේ කියන්නේ. අපි වැඩ ඒකට හොඳම දේ තමයි අනිත් පැත්ත මට කියලා තියෙන්නේ මේ කවුරු චෝදනා කරත් කවුරු මේ ඉස්තුති කරත් තමයි හිතේ කරගෙන යනවා. ස්තුති ප්‍රසන්නකරනකොට කරගෙන යනකොට අවුරුදු ගානක් මේක ආයෝජනය කරනකොට අන්න ප්‍රතිඵලෙන්න පටන් ගන්නවා හිතාප් නැත්නම්. හැම පැත්තෙම ඉන්න ගන්න කොහෙන්ද තමයි. හැබැයි ඒවත් නරකයි අර ගෙනාවු ශකිල්ල වෙනකට. කරගෙන කරගෙන යන එකයි ඒකයි අමාරුම දේ. මොකද අපි හැම වෙලාවෙම වැඩක් කරන්නේ ප්‍රතිඵල අපේක්ෂානේ මම කියන්නේ ඉවර නෙවෙයි. බාහිර සාසන වැඩක් කරනකොට තමන් තමන් හත අයිත ගන්නවට පුළුවන් වැඩක් කරගන්න. විචේ කරන්න පුළුවන් වැඩ. කරගෙන යනවා. ස්තුති කරත් බැන්නත් ගල් ගැව්වත් මල් මහන දැම්මත් ඒක කරගෙන යනවා. ප්‍රතිපතෙන් නැහොම සමාධිය බුදුර නැහැ. එහෙම නැත්නම් අවසාන කාලයේ තමයි මිනිස්සු අවබෝධ කරන්නේ මිනිස්ස කරගෙන ගිය වැඩි. ඒකකොට ඒ මිනිස්සු දේවත්වයට සංගල පූජා පාත් කරනවා. අනිවාර්යයෙන්ම ගෙවිලා. එහෙනම් මේවන්සා අපේ වචනෙන් කියනවා පාරමිතා කරනවා. එහෙනම් ශාල පර අනුන්ට උදව් කිරීමක් කරනවා. ඒක තමයි ඔය ඇත්තටම මහායාන බුද්ධාගමේ බෝධිසත්ව ප්‍රාර්ථනාව කියලා බලන්න. බෝධිසත්ව වෝ කියලා ගන්නේ ඒකේ බෝධිචර්යාව තාර්කී වසුබන්දු පාදයන් කියලා කියනවා. ඒ ඒ කියවනකොට හිතා ගන්න බෑ මේ මනසක තියෙන පුළුල්කම. ඒක පාපතරයගේ පාපත්‍රයට අනුකම්පා විරේත උදව් කිරීමෙන් තමයි තමන්ගේ බෝසත් ත්‍ත්වය වඩන්නේ. ගුණවතුන්ගෙන් ගන්න දෙන්නේ. මොන මොන කරන්නේ ඒ මොන කාර්යයක පිළිවෙලට වැඩ කරන්නේ කියන්නේ. එයා වැත්ත කර කර ගන්න පිළිවෙලට බලාගන්න කියලා ඊගාටින්න කලකන්නේ අල්ලනවා. ඒකයි පාපත්‍රය අල්ලනවා. අල්ලන්නේම මට පුළුවන් ද කියන හැඟීම. හැබැයි ඒක අශේවනාච බාලානම් පැත්තෙන් බලනකොට නිකන් හරස් යනවා. මේකත් කියන මුතුජානන්දේ වැරදි සංකල්ප ඉස්සර කරගෙන යනවා නිසා කරන කරන දේෙන් අමාරු වෙනවා. සංකල්පේ හරිනම් බොරු වැඩක් කරවත් හරියනවා කියලා කියනවා. චිත්ත ලැබුවටයක් හිතෙව්වොත් කොච්චර ඕජාව ගත්තත් ඒක චිත්ත බලයක්මයි ලබනවා. මිහිදියා බෑටයක් හිතෙව්වොත් අර ඕජාවමයි ගන්නෙ අර කොළෙමයි ගන්නෙ මිහිදි ඵලයක් ලබයි ලබන නිසා සම්මා සංකල්පයට ආව මිනිසයා ඔය කොයි පිස්සු කෙලියක් නැත්නම් දේව රසාවක් තියෙනවා ධර්ම රසාවක් තියෙනවා දන්නවා මේකට යන්නේ කියලා මේ මුලමඳාක බලන මනුස්සයෙක් කියන මෙයා දැන දැන තරක පැත්ත වෙනවා නැත්නම් මේ කාලකන්‍යයන්ට ලෝක හදනවා කියලා. මම හිතනවා సౌందර්යයේ දින උත්කෘෂ්ඨ තැන උතරන් කියලා. ලෝකේ තියෙන සුන්දර තැන කියන්නේ මේ දුක් වලඳනවා අනුන්ගේ සැප පිණිස. ඒ ඒ වගේ දුකක් කියලා කියන්නත් බෑ. දැන් ඉතින්දී ඔය මේ අර අපි කලින් කරපු සම්බන්ධය ව්‍යාස වෙනවා ඇතුළත නිවනට පිටත ලෝක සාධනෙද කියන එක. ওই දෙකේ වෙන් කරාට වැඩ තමයි සම්පූර්ණ. මොනවා වුණේදනා මොකද කියන්නේ විදව කරන්නේ නැගෙනවා පිළිගන්නේ දැන් මේක කරලා ඒ කියන්නේ නිවන කියන එක සාක්ෂාත් කරගන්නොත් නමුත් හැම තැනකදීම එක එක මට්ටම් වලින් පෙරෙන්නේ පිරිච්ච පිරිච්ච මට්ටමේදී ඉල්පල්ලා ඉන්න අය ඒ ඒ ඕජාව ගන්නවා තමන් ඉහළ මට්ටමට ගියාට පස්සේ ඊට වැඩි හොඳ ভাইබ්‍රේෂන් එකක් ගන්නවා තමන් බලනවා තමන් ඉහළට යන ගමන් ඒ කටයුතු කරන්නේ එතකොට ඒ තමන් කැමතුණක් නැතුණත් මල අපේම සෝඳ යනවා වගේ ভাইබ්‍රේෂන්ස් යනවා. ඒක මේ කියන බණ නෙවෙයි. නිශ්ශබ්ද බණ කියනවා. ඒක අපිට තමයි උදව් කරනවා. ඒ පුද්ගලයා ඒක සමාදන් වෙලා යනවා නම් ඒක හරියට කියන්නේ අපි ඉස්සලා කියනවා සාමාන්‍ය කට වචනෙද සිල්ලා කියනකොට ඇඟිලා කරපන්. කරන්න බෑ මොකද මේ ලෝකයේත් එක කරන්න බෑ කියලා. සමාදාය සත්‍ය සික්ඛාපදේශ කියනකොට ඊට විදිහ හරියට දක්වනවා. සුදුරෙන් දාගෙන සිල්පදයක් රකින්න කියලා අභීදව ප්‍රතිපලතියක් සහිතව සිල් රකින්නකොට ඊමණශයගේ වචනම කියවට මේ සිත් කණියක් යනවා. ඊට පස්සේ ඊමණශයගේ ආපෝ එයාටම ටිකක් කල් යනවා. එයාටමත් ඊට පස්සේ ඒකෙන් මේ අඳුරාලක් නැද්ද කියලා ගහ ගහපම බොක්කාරෙන්න වගේ තමන් කරාපෝ වෙන්න පටන් ගන්නවා. ඒකත් එයා අඳුර ගන්න කැමති. මම මම සිද්ධකේ මම බුද්ධ රූපේ අඳුර ගන්න. මොකද අපි හැංගිලා කරා. අඟුලි මාලාට ආය මාලා මාලි දාගන්න ඉස්සලා කෙරුවා. ඉතින් මම හිතන්නේ ඒවයේ නම් ඒ අවස්ථාව නම් අපේ ජීවිතවල බහු කරලා තියෙනවා. ඒ ඒ ඒ මූලික දේවල් අපිට කතා කරන්න දෙයක් නැහැ. සිද්ධිය කරනවද නැද්ද කියන එක අපි දැන් ලෑස්ති වෙලා කියන්නේ. ලැජ්ජාවෙන් දුනක් කමන්නේ කියන එක තමයි. නමුත් ඒක ඉතින් ආත්ම දෙකකට එහෙම කියන්න බෑ. ආර මොනවා හරි ක්‍රමයක් කියලා දෙන්න ඕනේ. මේක ක්‍රියාවත් කරලා බලන්න පුළුවන් තාක්කල් මේ මනසත් එනවා ඒ පන්නේ. සම්මාන වෝගිත ජීවනයේ මම ඇදී ගිහිනවා. ලබාදී වර්ධනාන්ත බාලාන මොකද දැන් මම බාලෙකුට කිසිම මේ කලයන් හොඳ කාය ප්‍රශ්න කියන්නේ වාදී නැති කිව්වා. ආශිර්වාද පාරාණ යන ඒකාසපාහි. ඔය ඊට පස්සේ ඒක උදේ මම දැන් මේ කලයන් දැන් ඔයාට උදව් ලැබීමද කතා කරන්නේ ඔයා වෙන කෙනෙකුට උදව් කිරීම ගැන කතා කරන්නේ. ඉතින් දැන් මෙතන මොනවද ඕනේ දැන්? ගුවන් කියන්නේ මොකද? මොකක්ද කවුල කතා කරන්නේ? අපි කතාවද? හරි කතාව හරි දැන් ඔයා එක්සැම්පල් එකකට ගන්න. අපි ඉස්සා. දැන් ඉන්නේ කොයි කියලාද? ඉතින් ඉච්චරනේ. වෙන මොකක්ද ඉල්ලන්නේ? දැන් වෙන්න ඕනේ මම කරලත් නෙවෙයි ඔයා කරලත් නෙවෙයි ඉතින් ඉල්ලන්නේ. ඉතින් මොකක්ද කියන්නේ? කතා ශක්තිය අපේ අපේ ভাইබ්‍රේෂන් එකේ හැටියට ඒ සමාන තරු තියෙන කුරුළු සමාන තැනට එකතු වෙනවා. බුදුජානන්සේ මේ කල්යාණ මිත්‍යයන් අසේවනාංශ බාලාණන් කියන බුදුජානන්සේ එහෙම මේ ලෝකයේ තියෙන න්‍යාය ධර්ම කම්මතකතා ඥාන සම්මාදී කියන බුදුජානන්සේ කිව්වට ඒක බුදුහාමුදුරගේ නිර්මාණයක් නෙවෙයි. මේ ලෝකේ වැඩ කරන න්‍යාය පත්‍රය. මෙන්න මෙන්න න්‍යාය. හැබැයි මේ න්‍යායට එක්සෙප්ෂන් යන්නේ තමයි දුක මේ මේ මේ විපස්සනා කියන්නේ. න්‍යාය මෙහෙමයි. මෙන්න මෙහෙමයි මැප් එක තියෙන්නේ. මෙන්න මෙතනින් බින්ගයක් තියෙනවා. මැප් එකේ ඕක නැහැ. ඔබ මේකේ පැනපන්. ඔබට මේ ෂෝට් කට් එක හම්බ වෙනවා. න්‍යාය පත්‍රය පෙන්නලා තියෙන්නේ ඔය ලේසර් බීම් එකට අහු වෙන්නේ නැත්නම් මේ GSP එකට අහු වෙන මැප් එක. ඒ යට තියෙනවා ඒක පුතාම පෙන්නලා දෙන දින ඕකට ගියාට පස්සේ උඩ එකේ ඉන්නකොට කොට යතර බැප්ටිස්ට් මැප් එක ගන්න කියනවා. ඒකට ෂෝට් කට් ඕන තරම් හැබැයි න්‍යායට විරුද්ධ වෙනවා. ගොන්න සමාන්ව සමාන නෑ. මොකද නැති දෙයක් ඇටයි කියන ඉඳා ඉන්න අයයි මම අයි ඉස්සරදා ඉන්නේ මේ මේ හුඟක් උත්සාහයෙන් කියන ඔබ මාලා ඉගෙන ගන්න. ඇසරයි සාන්තන්සේ ශිරමන්ත බාලානන් කිව්වේ සියෝනි ගවන් දෙපා කියන්නේ යම් කෙනෙකුගෙන් ආදර්ශයක් උපකාරයක් ගැනීම පිණිස සේවනය කිරීම. තවදුරටත් යමක් දෙන්න තමන්ගේදී දෙන්න එයාට පිළිතරීමයි සේවනයයි දෙකක්. සේවනය කරනවා කියන්නේ සේවනය කරනවා කියන්නේ අත්තකාම පාරිචර්යය. ආශ්‍රය කරන එන්නේ උපදේශ ගන්න යාව යාගේ ආදර්ශය ගන්න. ඒක ඒකයි බාහ්‍යය පාන්නේ. දැන් මම දන්න කෙනෙක් පන්තිතියා. පන්තිතියා සේවනය කරනවා නෙමෙයි අද පිළිගන්නේ. යේසුස් වහන්සේ කිව්වේ යකෝ විද්දු ඉන්න ඕනේ ලෙඩ්ඩු ඉන්න තැන බලව වෙදකම් හදන්න යන්න එපා කියලා. විද්දු විතරක් එක තැන ඉඳලා වැඩක් තියෙනවා විද්දු ඉන්න ඕනේ ලෙඩ්ඩු ඉන්න තැන. එතකොට ඵලයන් කියන්නේ. දැන් මුදෙන් කිව්වේ මේ වැඩ හරිනම් බහුජන හිතයි බහුජන සුඛයි අත්තා හිතා සුඛයි දේව මනුස්සයි. බහපම් පාස්ස. පාස්ස පැත්තට පස්සේ තෝරන්න බෑ යන්න එපා හැම එකකටම දීපෑ. හැබැයි දැනගනි මේක සද්ධාව දෙනවා මේක ප්‍රඥාව දෙනවා මේකට වීර්යය දෙනවා මේක හැබැයි කියන්න ඕනේ කමක් නැහැ. නැත් එක දැනගන්න දැනගෙන ඉවරලා මූ විතරක් කොට කරපු වෙලාවේ ඌට ප්‍රත්‍යාවේ අඩුපාඩුකම් කියලා සද්ධාවේ වැඩිකම් කියලා ඌ පොල් වෙනවා. අර හම්බෙච්ච වෙලාවේ ඒ වෙලාව වෙන්න කරලා නමුත් පොදුවේ කියන්න බනකුත් තියෙනවා. පොදුවේ කියනවා මොඩියෝ නම් ආශ්‍රය කරන්න එපා කියලා. ඒ කියන්නේ තමන්ගේ තකතිරකම අගය කරන්න එපා. ඇතුලේ තියෙනවානේ. ඒක තමයි දේවානන්ද හම්තුරු මම ඉස්ලාම් වල ගිහි කාලේ නුවරැවිලි වල බරක් කරුවා. සංවිධානය කරපු නෝන මට ඇවිල්ලා කියනවා අපි පාලි පන්තියේදී බණ අහන්න කවුරක්වත් නැහැ කියලා. හරි ලැජ්ජයි ඒ නෝන මාතට. ඒක බෞද්ධ මේකේ මාලිගාව පිටපත. දේවානන්ද කියන්නේ කවුද කියලා දන්නේ නැහැ. මාත් ගියා. ඉතින් හැමදේම බොහොම ලස්සන දේශනයක් කරා මේ මොකද්ද මේ පූජාච පූජනීයාණන් කියලා කියන්නේ මේ කහසූරක් කරනගත්ත කට්ට දාපුවට පඳින එක නෙවෙයි. තමන්ගේ ඇතුලේ තියෙන ಗುಣ ටිකට පඳින. ඒ වගේම මේ බාහිර දකුණෙන් ගමන් කරන මනුස්සයා වමෙන් කතා කරන මනුස්සයා වගේ බත බතක ඉස්සරහින් ඉඳගෙන ඉන්න මනුස්සයා දන් දෙන එක නෙවෙයි. පූජනීය සපක්ෂේ සඳහා කියන දීටක ඉන්න මනුස්සයා දන් දෙන එක නෙවෙයි. තමන්ගේ ඇතුලේ තියෙන හොඳ නරක දෙක. නරක පැත්ත ආශ්‍රය කරන්න එපා. හොඳ පැත්ත අගය කරන. ඒක නිසා මේ පූජනීය පැත්ත තියෙනවනේ ඒ වන්දනා කරන අනේ මගේ ඇතුලේ තියෙනවා මේ හොඳ ඩිංගිත්ත. මේක විතරයි. අර නරක පැත්ත වැඩි ආශ්‍රය කරන්න එපා කියලා. ඊට පස්සේ මෙහි ආවට පස්සේ තමයි මම දැනගත්තේ ඔය මයිරනෝන නිසා දැනගත්තේ. පස්සේ මෙහි ආවිල බලනකොට මේ අපේ කම්පැනි ගොයියෙක්. මේ කවුද මේ දේවානන්ද අපි උපසම්බද වෙච්ච දාසේ කතාව දුන්නේ ආම්තුන. අර ආරාසිත. ඔව්. ඉතින් මේ ආවතුරෝ බලන්නේ මේ ප්‍රශ්න දිහා බාහිර ආධ්‍යාත්මික වශයෙන් නෙමෙයි ඇතුළෙම පළු දෙක තියෙනවා. මේක පැත්තක මෝඩෙක් කියන එක පැත්තක සාන්තුවරෙක් කියන. ඇතුළේ කොයි එකත් එක්කද අපේ ගනුදෙනුව යන්නේ. ඉතින් වැඩියක් ඉන්නේ බාහිර තමයි. ඉතින් කියන හිතියට කමන්නේ එලවන්න එපා ගෙදරින්. අනේ ඌට යන්න දැනක් නැහැ. අර පන්දිතියක් නැහැ. කොහෙද ගිහින් ඉන්නේ. ඌ එලවන්න බෑ වැඩි හුරතල් කරන්න එපා. මේ තීන දෙයක් කාලා ඉන්න ගියාම උඹ අර පන්දිතියක පැත්තට හැල්ලා හොඳ පැත්ත සාදු කරගෙන යනවා නම් බුදුන් තමයි. ඇතුළෙම තමයි. මම කොහොමද ධම්මසෙන් සාමුදු දකින්නොටම කිව්වා ඔක පිස්සා. මං ඉඳ තනක් කියන්න එපා. මම පිටිපස්සෙන් ආවා. ඉතින් මං කොහොමද මං දැන් පිස්සයි කියන්නේ. ඉතින් මම මේකේ ඉන්නවනම් තව කෙනෙකුට ඉඳ එපයි කියන්නේ අයිතිය මට නැහැ නේ. ඈ මං මං කිව්වේ නෑනේ කවුද කියලා. ඔය ආයුෂුන් තමයි කැත හිතට කාටද කියලා කිව්වේ. මම නම කිව්වද? මම නම කිව්වද? ආ බලන්න. ඔක කායලෙන් කැත හිත දින්නේ. මම පිටිපස්සෙන් ආවයි කිව්වා මගට යනකම්. පහන යනවා මං කිව්වා මම මෙයාම මේ පැත්තේ දැන් කියන කාටද කියලා. මහතර කිව්වා උඹ විශ්චය කියලා ධම්මසුනත් කිව්වා. ධම්මසුනත් ඉන්න තැන කියන්නත් එපා. ධම්මසුනත් ඉන්නේ. කොහොමද? කියන්න එපා කියව බව මට කිව්වා. එච්චරයි. ඊට පස්සේ මට ආයේ මගේ ගනුදෙනු වෙලා තියෙනවා මම ඒක කියපු එකක් කියලා කියනවා. ඉතින් ධම්මසත්‍ය කියලා කියන්නේ කවුද කියලා මම දන්නේ නැහැ. මම කියන්නේ කවුද කියලාත් මම දන්නේ නැහැ. ඉතින් මම කියන්නේ මේකට පිස්සේ කෙනෙක් වළක්වන්න මර තියෙන අයිතිවාසිකම වල මටත් පිස්සු බව මම දන්නේ. ඒක මම කියන්නේ මම ඇවිල්ලා මේකේ බාර ගත්තා නම් ලොකු ස්වාමීන් වහන්සේ වෙන කවුරක්වත් මාව බාර ගන්න එකක් නෑ. දන්නවනම් බාර ගන්න. ආපු හැටි. ආපු හැටි එකත් එහෙමයි. ඇත්තටම දැන් කරන වැඩ තියා බැලුවත් ඔක දෙනෙක් පිළිගන්නේ නෝ ලොකු සාන්තය ඉදාහින් ලැබිලගේ ගොඩින් මහත්තයාට පස්සේ කිව්වලු හයි පුටියට ගියාට පස්සේ මේ මහත්තයාගේ අපිට හදන්නේ කියලා දෙයක් නැහැ කිව්වා. කුටින ආපහු ගියා. ආපහු ගිහින් කිව්වා මේ මම ඔබ වහන්සේගේ ඒකට මම පැවිදිලා නැහැ. පැවිදිලා. ඔබ වහන්සේ ගුරුරැ කියලා හිතානයි මේ කියන්නේ මටයි මේ නම්බුව දුන්නේ. අනිත් මහත්තයෝ එයාගෙන අපිට උගන්වන්න දෙයක් නැහැ කියලා කිව්වා. ඒක මම කියන්නේ මේ කිව්වේ කවුරක්වත් නෙවෙයි ඥානාරාම ස්වාමීන් වහන්සේ. මම මෙතන වඩනට පස්සේ මට කිව්වේ මොකද්ද? ඉස්ලාම් මාත්‍රේ ඉස්සරහ බලාගන්න ඉස්සරහ විවේක වෙන්න තරම් බලාගන්නයි කිව්වෙ එච්චරයි. ඊට පස්සේ පණිකරාමෙන් ගියාට පස්සේ පන්දි ස්වාමීන් වහන්සේ එතන ඉන්න කපකාරයෙක් මයිත් එක රණ්ඩු කරා. මම කරපු වැඩක් අහන්නේ. කිව්වරන්සෙ ඌ ගිහලා කියන මේ පිටකටින් ආපිස්සු පිටුගලින් යනවා ස්වාමීන් එහෙම කරන්න බෑ මේක බුරුමේ. අපිට ඕන විදිහට වැඩ යන්න ඕනේ. පරිණාස හඳුරලා අහන්න කිව්වලු ඔය මිනිස්සු ඉන්නේ අපින් කරන්නේ නෙවෙයි මිනිස්සු ඔය රටරාජ්‍ය වල කියන ඉගෙනගෙන ඉන්නේ අපි ගමනට කරගන්න එපා. ඉල්ලම් කරන්න යන්න බෑ ඔයගොල්ලත් එක කියලා ඒ කැපකාරයට කියනවා. ඌමයි ළඟට ඇවිල්ලා කිව්වා උගන්සේ කණේමයි කියනවා අනිසවාසේ කණේමයි කියනවා. අනිසවාසේ කිව්වා සෙල්ලම් කරන්න යන්න කියලා. මම කිව්වා මම කිව්වනේ ඔක හොඳ නෑ. මට එදත් උමනාවක් තිබුණේ මම කියන්නේ මේ පරිසරයේ යටම තියෙන ආදී කෙලසන් දෙපා මොකද ඒකේ තියෙනවා විශේෂ පළජාති. ඌ කියන ඔක්කොම සුද්ධ කරලා භාවනා කරන්න දොළගාව. මොකද මේක උදල්ලක් කියන්නේ පා මේකට. එහෙම අරසා වෙන්න ඕන කියලා. උගිල්ල කියලා දෙනවා එහෙම කොහෙද මේක අපේ ගුරුනේ. ඒගොල්ලෝ ඉගෙන ගන්නට ඒක කරන්න බෑ කියලා. ඉතින් ඒ වගේ කියවෙන්න ඕන දේවල් කියවෙන්න ඕන දේවල් කියනවා. අපි පිස්සුනම් මේක වළක්වන්න බෑ. වළක්වන්න බැරි දේ මර මේක ඇති කියලා මම කියන්නේ ඒක අපිට ඕපන් මෙහෙම කෙලින් කතා කරන්න පුළුවන් නම් ඕපන් ට්‍රාන්ස් මේක ඉස්සරහ යන කතා කරන්න පුළුවන් නම් මම යම රජු රුමත් කරලා ඩිස්කෂන් එකකට. මේක යට බෑ මම හිතන්නේ. කෙලින් කතා කරන්න ඕන ජේ රක්ක දෙවියන්ටත් එකයි යම රජු රුත් එකයි බුදුහාමුදුරුත් එකයි දේවදත්තත් එකයි මේ විරුද්ධකම තියෙනවා. එහෙමනම් මම හිතනවා විගතෝ විරෝචති. ධර්ම විනය විරුද්ධ වෙන්න වෙන්න බබලනවා. ඇඟුත් තමයි බැහැ. මොනම গুপ্ত දෙයක්වත් නෙකේ. හොඳයි අපි නම් භාගයක් විතර අරන් තියෙනවා මේ ඒ සඳහා